දරුවන් සරණයි සියලු දෙනාටම අද දවසේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ ඉහි පින්වත් ඔබ හැම දෙනාටම රත්නත්‍රය ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද දවසට નિયમિત මාතෘකාව අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සති ගණනාවක් මුළුල්ලේම කතා බහ කළේ අකුසල චෛතසික පිළිබඳව අද ඒ අකුසල චෛතසිකවල මච්චරය නැමැති චෛතසිකය පිළිබඳවයි අපි වටහා ගන්න උත්සාහ කරන්නේ. මච්චරය කියලා කියන්නේ මසුරුකම, මසුරු බව. ତර මසුරු බව කියලා කියන එක ලෝභයට වඩා එහා ගිය මානසික තත්ත්වයක්. ලෝභය පිළිබඳව අපි කතා කළා. ලෝභියා භෞතික ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය පිනවන්නට අවශ්‍ය දේවල් ලං කරගන්නටත් ඒවා පවත්වා ගන්නටත් ඒවයින් ඉන්ද්‍රිය පිනවන්නටත් කැමති වෙන ස්වභාවය තමයි ලෝභයේ තියෙන්නේ. මසුරු පුද්ගලයා සමහර වෙලාවට තමන් ඒවා භුක්ති විඳින්නෙත් නැහැ. අනිත් කෙනෙක් භුක්ති විඳිනවට කැමතිත් නැහැ. තමන්ගේ වගේ සම්පතක් තව කෙනෙකුට ඇති වෙනවට කැමතිත් නැහැ. ඒ වගේම තමන් සමහරලාට ඉවත දාපු දෙයක්වත් තව කෙනෙක් පාවිච්චි කරනවට කැමති නැහැ. අන්න ඒ විදිහේ ස්වභාවයක් තමයි මසුරුකම තුල තියෙන්නේ. අර තමන් ඉවත දැමූ දෙයක්වත් අනිත් කෙනෙක් පරිහරණය කරනවට කැමති නැති අනිත් අය පවා දන් දීම වළක්වන ඒ කියන්නේ තව කෙනෙකුට තමන් දෙන්න කැමතිත් නැහැ වෙන කෙනෙක් දෙනවට කැමතිත් නැහැ. අන්න ඒ වගේ තද මට්ටමට ගියාම මේ මසුරුකම වෙනත් නමකින් හඳුන්වනවා කදරිය කියලා. එතකොට ධම්මපදයේ තියෙනවා නෙවේ කදරියා දේවලෝකං වජಂತಿ. ඒ තද මසුරුකම කදරිය කියලා කියන්නේ තද මසුරුකම. ඒ බඳු තද මසුරුකමක් ඇති තැනැත්තා දෙව්ලොව යන්නේ නැහැ. දෙව්ලොව යන්නට සුදුසු කුසල ඒ තැනැත්තාටින් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ තද මසුරු බව වගේම මේ මසුරු බවත් ප්‍රධාන වශයෙන්ම අපේ සිත කෙලසනවා ඒ වගේම තමන් සන්තක දේ ඊටාම දැඩිව උපාදාන කරගන්නට පසුබිම සැකසෙනවා ඒ වගේම ඒන් තව ඒවා තව කෙනෙකුට දෙන්න කැමති තමන් සන්තකව තිබියදීවත් ඒවා තව කෙනෙක් ප්‍රයෝජන විඳිනවට කැමති නැහැ අන්න ඒ විදිහේ ස්වභාවයක්. සමහර වෙලාවට ඒවා තමන් පරිහරණය කරන්නෙත් නැහැ. ඒවා රැස් කරගෙන පවත්වා ගන්න. එහෙම ස්වභාවයක් තමයි මේ මසුරු ක්‍රමෙහි තියෙන්නේ. දැන් මහානායක හඳුරෝ ඒ කාරණේ පැහැදිලි කරනවා මේ විදිහට තමා අයත් දෙයක් අනෙකකට අයිති වීම නොයවසන්නා වූද තමා අයත් දෙයකින් අනෙකකට ප්‍රයෝජනයක් වීම නොයවසන්නා වූද එතකොට තව කෙනෙකුට අයිති වෙනවට කැමතිත් නැහැ. තමන්ගේ අයිතිය තියෙද්දි තව කෙනෙක් ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබනවට කැමතිත් නැහැ. තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනෙකෙකුට ඇතිවීම නොයවසන්නවද? දැන් අර ඊර්ෂ්‍යාව ගැන කියනකොට අපි කතා කළා තමන්ගේ වගේ මට්ටමකට සම්පත් අනිත් කෙනාට තියෙන එක ඉවසන්නේ නැහැ. ඒතර මේ මසුරුකමේ තියෙනවා ඒ වගේ ලක්ෂණයක්. තමන්ගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනිත් කෙනාට ලැබෙනවට කැමති නැහැ. එතකොට මේ මසුරුකම ඊර්ෂ්‍යාව ඇති වෙන්නට හේතුවක් වෙන්නට පුළුවන්. මේවා අන්‍යෝන්‍ය වශයෙන් මේ අකුසල චෛතසිකවල යම් සහයෝගයක් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට ඊළඟට තමාගේ සම්පත්තිය අන්යන් දැක ගැනීම නොයවසන්නා උද ස්වභාවය මාත්සරය. තමන්ගේ දේවල් අනිත් අයට දෙන්න කැමතිත් නැහැ. තමන් ළඟ තිබියදීම අනිත් අය පරිහරණය කරනවට කැමතිත් නැහැ. අඩුතරමින් සමහරට තමන්ට මෙච්චර සම්පතක් තියෙනවා කියලා අනිත් අය දැනගන්නවටවත් කැමති නැහැ. ඒවා සංගවලා නොපෙනෙන ආකාරයට තමයි පවත්වන්නේ. එතකොට දැන් මේ ස්වභාවය අපේ අපේ ශාසන ඉතිහාසයේ මේ වගේ චරිත කිහිපයක් පිළිබඳව බොහොම ප්‍රකටව සඳහන් වෙනවා. එක චරිතයක් තමයි කෝසිය කියන සිටුතුමා රජගහ නුවර හිටපු කෝසිය සිටුතුමා. එතුමා පසු කාලයක ප්‍රසිද්ධ වුණා මච්චරිය කෝසිය කියලා. මච්චරිය කෝසිය කියලා කියන්නේ මසුරු කෝසිය සිතාන. එතකොට මච්චරිය කෝසිය සිතානන් තමයි අර උඩුමහන්තලයට වෙලා ඒ කියන්නේ බිරිඳටයි Tamanටයි කැවුම් අනුභව කරන්නට ඕන වෙලා ඇත්තරම කැවුම් කියලා කිව්වට අපි මේ ලංකාවේ හදන විදිහේ ඒවා නොවෙන්නට පුළුවන්. ඉන්දියාවේ මේ පූප කියලා ටිකක් ලොකුවට හදනවා තෙලෙන් බැදලා ඒක ආහාරයක් හැටියට ව්‍යංජනත් එක්කලා අනුභව කරන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දෙයක් වෙන්නටත් පුළුවන්. කොහොම හරි ඒ තෙලෙන් බැදලා සකස් කරන ඒ පූප වර්ගයක්. එහෙම නැත්නම් කැවුම් වර්ගයක්. දැන් මේ බිරිඳටයි සැමියාටයි අනුභව කරන්නට ඕන වෙලා සියලු දොරජනෙල් වහගෙන උඩුමහන්තලයට වෙලා ඒක දැසිදස්සන්ටවත් දැනගන්නට තියන්නේ නැතුව මොකද එහෙම වුණොත් ඒගොල්ලන්ටත් දෙන්න වෙනවා. එතකොට වෙන කෙනෙක් මේක දැක්කොත් ඒ අයටත් දෙන්න වෙනවා. එතකොට එහෙම කාටවත් පේන්නේ නැති වෙන්න උඩුමහන්තලයට වෙලා මේ දෙන්නත් එක්කලා කැවුම් ගෙඩි දෙකක් හදාගෙන අනුභව කරන්නට සූදානම් වෙනකොට තමයි මුගලන් මහරහතන් වහන්සේ ඒක දිවසින් දැකලා ඒ ජනේලයේ ඉදිරියේ වැඩ හිඳින්මින් උන්වහන්සේ ඒ අයගේ ඒ මසුරුකම යම් කෙසේ තර්ජනයක් ඇති වෙන හැටියට ඒ කියන්නේ අර උන්වහන්සේට යන්න කියනවා දෙන්නේ නැහැ කියනවා මොනවා කිව්වත් උන්වහන්සේ එතනින් නික්මෙන්නේ නැහැ අන්තිමට පොඩි කැවුමක් හදලා දීලා යවන්න කියලා උත්සාහ කළාට ඒක ලොකු කැවුමක් බවට පත් වෙනවා ඊට පස්සේ අර හදපු ඒවා අතරින් පොඩි එකක් තෝරන්න හදනකොට ඔක්කොම ටික එක ගුලියට ඇලිලා එකට එන්නේ. ඒක ගලව ගන්න බෑ. ඉතින් මේ විදිහට උන්වහන්සේගේ 이르දි බලයත් එක්කලා උන්වහන්සේ නොඑක් දේවල් කරලා අර අයගේ මසුරුකම දැනෙන්නට සලස්සලා අනුශාසනා කරපු සිද්ධිය අපි කොයි කවුරුත් අහලා තියෙනවා අපි කුඩා කාලේ පවා ඒව අහලා ඉගෙනගෙන තියෙනවා මච්චරිය කෝසිය සිතා. එතකොට මේ මොකක්ද මේ තමන්ගේ දේ දෙන්න කැමති. තමන්ගේ දේ තව කෙනෙක් භුක්ති විඳිනවට කැමති නෑ. ඒ වගේම Taman සන්තක දේවල් අනිත් අය දැක ගන්නවටවත් කැමති නැහැ. තවත් ඒ වගේ ප්‍රසිද්ධ චරිතයක් තමයි අදින්න පුබ්බක. අදින්න පුබ්බක කියලා කියන්නේ දින්න පුබ්බ කියලා කියන්නේ කලින් දීලා තියෙන. අදින්න පුබ්බක කියලා කියන්නේ කවදාවත් එහෙම ඉන් පෙර දීලා නැහැ මොකක්වත්. එතකොට ඒ සිටුවරයාගේ නම වෙන වෙන එකක් වෙන්නට පුළුවන්. හැබැයි පසු කාලයක ප්‍රසිද්ධ වුණේ අදින්න පුබ්බක සිටුවරයාට. මට්ටලි මට්ටලි මට්ටලි කුණ්ඩ කුමාරයාගේ පියාණන්. එතකොට ඒ ඔහුට හිටිය එකම පුත්‍රයයි ඒ එකම පුත්‍රයා රෝගී වුණාට පස්සේ ඒ රෝගී දරුවට ප්‍රතිකාර කරන්නවත් Taman සන්තක ධනය වැය කරන්නට කැමති උනේ නැහැ. ඒකටත් තැන් තැන් වලට ගිහිල්ලා වෙද මහත්තුරු මුණ ගැහිලා ඒගොල්ලොත් එක්කලා සතුරු සාමීචියේ කතා කරලා මෙන්න මේ වගේ අසනීප තත්වයකට මොන වගේ බෙහෙතක්ද දෙන්නේ කියලා නිකන් වංහුන් අහනවා. එහෙම ඇහුවෙන් පස්සේ දැන් අර වෙද මහත්තුරු දන්නවා මේ අහන්නේ අනිවාර්යයෙන්ම gedara ලෙඩෙක් ඇති. දැන් මේ සල්ලි වියදම් කරන්න කැමති නැති නිසා තමයි මෙහෙම අහන්නේ. එතකොට අර වෙද මහත්තුරුත් කටට එන එන දේවල් කියනවා. ඊට පස්සේ ඒව අහලා මතක තියාගෙන ඇවිල්ලා ඒ කියපු විදිහට බෙහෙත් හදලා දෙනවා. දුන්නාන් පස්සේ අර රෝගේ වැඩි වෙනවා, වෙනත් රෝග මතුවෙනවා. මේ විදිහේ අරබුද ගොඩක් වුණා. අන්තිමට මරණාසන්න මට්ටමට වැටුණට පස්සේ ඒ දරුවා ගේ ඇතුලේ හිටියොත් අනිත් අය බලන් ආපුවම තමන්ගේ සම්පත්තිය දකින නිසා එළියේ පිළ උඩ ඒ දරුවා තියලා තිනවා. එතකොට තමන් සන්තකද යනුන්ට දෙන්න අකමැති විතරක් නෙමෙයි ඒ තමන් ළඟ තිබියදී ඒවා තව කෙනෙක් පරිහරණය කරනවට කැමති ඒ වගේම තමන්ගේ සම්පත තව කෙනෙක් දකිනවටවත් කැමති නැහැ. ඒක ඊටාම බරපතල දුර්වල මානසික තත්ත්වයක්. ඒ බඳු කෙනෙකුට කවමදාකවත් අනුන්ගේ යහපත පිණිස යමක් පරිත්‍යාග කරන්න බෑ. එතකොට අලෝභ චේතනාවක් ඇති වෙන්නට මේ මනසේ පසුබිමක් හැදෙන්නේ නැහැ. ඒ වගේම දානයක් දෙන්නට පරිත්‍යාගයක් කරන්නට අවස්ථාවක් එන්නේ. එතකොට සසරේ කවදා හරි කරපු දීපු දානයන් නිසා එතනත්තාට මේ භවයේ සම්පත් ලැබිලා තියෙන්නට පුළුවන්. ඉතින් මේ බඳු තත්ත්වයන් ඇති වෙන්නට ප්‍රධාන වශයෙන් හේතුවක් වෙනවා අපි සසර ගමනේ කුසල් කරනකොට ඒ කියන්නේ දැන් සසරේ මොනවා හරි දීලා තියෙන නිසානේ ඒ අය සිටුවරු මට්ටමට මහ ධනස්කන්ධයක් ලැබුවේ. එතකොට එහෙම ලැබුණේ මොකක් නිසාද? සසර ගමනේ අනිත් අයට දීලා තියෙනවා. හැබැයි දීලා තියෙන්නේ මොන අදහසින්ද තමන්ට සසර ගමනේ සම්පත් උපයාගෙන මහේශාක්‍ය වීමේ අදහසින් විනා අනිත් අය සුවපත් කරන අදහසින් නෙමෙයි. එතකොට අපි නිතරම කතා කරනවා මේ අපි පින්කම් කරනකොට ඒ පින්කම් ඥාන සංප්‍රයුක්තව සිද්ධ නොකළොත් ඒ පින්කම් නිසා අනුන්ට දීපු නිසා සසරේ ලැබෙන්න පුළුවන්. හැබැයි සම්පත් ලැබෙනකොට ඒව නිසා මහා විනාශයක් සිද්ධ කරගන්න පුළුවන්. ඒ සම්පත් ලැබෙන අවස්ථාවේ අපිට ප්‍රඥාව තිබුණේ නැතිනම්. එතකොට සසර ගමන යම්කිසි කෙනෙකුට ප්‍රඥාව අඩු සම්පත් නැතිනම් ඒතනත්තා අතින් අපරාධ වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒ මොකද අර Tamanට ධනය, බලය, නිලය, හැකියාව, තනතුර මේවා නැතිනම් Tamanට යම් යම් පව්කම් කරන්න, අපරාධ කරන්න, හොරකම් කරන්න, අනුන් සතු දේ කඩා වඩා ගන්නට, ඝාතනය කරන්නට එහෙම හිතුණා වුණත් ඒවා කරන්න Tamanට හයියක් නැහැ. හැබැයි ධනය, බලය, නිලය, තනතුර, පරිවාරය මේ සියල්ලක් ඇතුව අර විදිහට ප්‍රඥාව අඩු වුනොත් එහෙම ඒ තැනත්තා අතින් මොන විදිහේ අකුසල කර්ම සිද්ධ වෙයිද කියලා හිතා ගන්නටවත් පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි දැන් ඒ ඒවා අපි දකිනවා ඒක වෙනත් පැත්තක්. නමුත් මේ මේ මසුරුකම් ඇති වෙන්නට පසුබිම හැදෙන්නට පුළුවන් ඒ විදිහට සසර ගමනේ දීලා තියෙනවා. හැබැයි දීලා තියෙන්නේ අනුන්සුවපත් කරන්න නෙමෙයි. තමන්ට සැප ලබන අදහස. ඒතකොට තමන්ගේ ඉන්ද්‍රිය පිනවන අදහස. තමන් සසර ගමනේ දේවල් එකතු කරගෙන මහේශාක්‍ය විදිහට ඉන්න. එතකොට ඒක තමයි ඉලක්කය. එතකොට මොන මොන ඉලක්කයෙන් හරි දීලා තියෙනවා. ඒ දුන්නහම අනිත් කෙනාට එකෙන් යහපතක් වෙලා තියෙනවා. එතකොට ඒ නිසා සසර ගමනේ තමන්ට ලැබෙනවා. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් එතන කොහොමද කුසලයක් සිද්ධ වෙන්නේ? දැන් කුසලෙහි විපාකය අපි නිතර කතා කරනවා දෙආකාරයකින් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දියට බලපාන්නේ පිරිසිදු මානසික තත්ත්වය. ඒතර පිරිසිදු මානසික තත්ත්වයක් ඇති වෙලා නැතිනම් ඒක ප්‍රතිසන්දියක් ලබා දෙන්නට උදව් වෙන්නේ නැහැ. එතකොට ඒ තරත්තාට මනුලෝපදින්නට උදව් වෙලා තියෙන වෙනත් අවස්ථාවක කරපු කුසල කර්මයක් වෙන්න පුළුවන්. හැබැයි අර තමන්ට සම්පත් ලබන්න කියන අදහසින් හරි අනුන්ට දීලා තියෙනවා. එතකොට චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කිව්වහම චේතනාව කියන්නේ දැන උගත්කම හෝ ඒ ඒව නෙමෙයි දැන් තමන් සන්තකදේ අනුන්ට දීමේ චේතනාව දර දීමේ චේතනාව ඇති වුනහම ඒ චේතනාවෙන් දුන්නහම අනුන්ට එකෙන් යහපතක් වුණා නම් තමන්ට සසර ගමනේ සම්පත් ලැබෙනවා. හැබැයි දීම තුල පදනම් වෙලා තියෙන්නේ තමන්ට සසර ගමනේ සම්පත් ඒක රාශී කරගෙන ඒ වයින් ඉන්ද්‍රිය පිනවීමේ අදහස විතරයි. එතකොට ඒ බඳු අදහසකින් දුන්නහම සසර ගමනේ සම්පත් ලැබුණට ඒකත් එක්ක ප්‍රඥාව උපදින්නේ නැහැ. ගුණය මතුවෙන්නේ නැහැ. මොකද එහෙම එකක් සසරේ පුරුදු කරලා. ඉතින් එතකොට සම්පත ලැබෙනවා ඒකත් එක්කලා තෘෂ්ණාව බලවත් වෙනවා. තෘෂ්ණාව බලවත් වුණාම තමයි මසුරුකම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ මට්ටමට ආවන් පස්සේ එතනත්තා තමන්ටත් තමන්ටම විශේෂයෙන් දැන් මසුරා මසුරගෙන් අනුන්ට එච්චර ලොකු කරදරයක් නොවෙන්නට පුළුවන් සමහරට. දැන් ඊර්ෂ්‍යා සහගත පුද්ගලයා අනුන්ට හානි කරන්න ක්‍රියාත්මක වෙනවා. හැබැයි මසුරු පුද්ගලයා සමහරට ඒ පුද්ගලයාගෙන් අනුන්ට හානියක් නොවෙන්න පුළුවන්. හැබැයි තමන් ඇතුළතින් විනාශ වෙනවා. ඒ මසුරුකමත් එක දේවල් දැඩිව අල්ලගෙන, උපාදාන කරගෙන එතකොට ඒව ගැනම හිත හිත ඒවම නැවත නැවත ගණන් කර කර ගණන් හද හද එතකොට දිවා රාත්‍රී නිින්දක් නැහැ පීඩාව විඳින. එතකොට ඒව තව කවුරුවක් දකි කියලා පීඩාව, තව කවුරුවක් දැහැගෙන යයි කියලා පීඩාව, අහිමි වෙයි කියලා පීඩාව, අඩු වෙයි කියලා පීඩාව, නැති වෙයි කියලා පීඩාව. එතකොට අනිත් අයට දෙන්න වෙයි කියලා පීඩාව. යම් කෙනෙක් ඉල්ලන්න ආවොත් ඊට පස්සේ තව කෙනෙකුගේ මගුලක් මලගයක් වුණොත් ඥාතියෙකුගේ අවශ්‍යතාවයක් ඒ හැම මොහොතකම මේ තැනත්තත් ඇතිගන්න. මට යමක් දෙන්න වෙයිද මගේ දෙයක් නැති වෙයිද දැන් මට අඩු වෙයිද ආදී වශයෙන්. ඉතින් ඒ විදිහට හැම මොහොතකම මනස දවන තාමත්ම බරපතල ක්ලේශයක් තමයි මේ මච්චරිය කියලා කියන්නේ. ඉතින් ඒ මච්චරිය ඊර්ෂ්‍යාව වගේ අනුන්ට හිංසා කරන්න ක්‍රියාත්මක නොවුනට ඇතුළතින් නිරන්තරයෙන් තමන් දවලා පුලුස්සලා තමන්ව විනාශ කරන ස්වභාවයෙන් යුක්තයි කුසලයකට මනස ඉඩ දෙන්නේ නැහැ විශේෂයෙන් පරිත්‍යාගයට ඉඩ දෙන්නේ නැහැ එතකොට මේ తত্ত্বය වඩාත් බරපතල වුණාම තමයි ඒකට කදරිය කියලා කියන්නේ. ඒතර කදරිය සම්බන්ධ නායක හඳුල් පැහැදිලි කරනවා තමා අයත් අධික මසුරු බව ඇත්තේ තමාට ප්‍රයෝජනයක් නැති නිසා අත්හල දෙයක් උවද අනෙකකු විසින් ගැනීම නොයවසයි. එතකොට දැන් තමන්ට ප්‍රයෝජන නැති නිසා ඒක පැත්තකට දාලා තියෙනවා. හැබැයි පැත්තකට දාපු එක හරි තව කවුරු හරි ගෙනihin පාවිච්චි කරන්න උත්සාහ කරනවා නම් ඒකටවත් කැමති වෙන්නේ නැහැ. එතකොට දේවල් පැත්තකට දාලා ගොඩ ගහලා තියෙනවා. එතකොට ඒවා අර යකඩ කෑල්ලක් ඕන කෙනෙක් හරි ලී කෑල්ලක් ඕන කෙනෙක් හරි අර ඉවත දාලා තියෙන දෙයකින් අරන් යන්න ගියාට ඒකට කැමති වෙන්නේ. එතකොට ඒවා ගොඩ ගහලා අර කුණු ගොඩවල් පවා එහෙමම තියනවා දිර දිරා කුණු වෙවි ඒවා එහෙමම තියෙනවා. ඒවවත් කාටවත් ගෙනියන්න දෙන්නේ ඒක තමයි තද මසුරගේ ස්වභාවය. තමා අයත් දෙයක් දීම ගැන කියනවා කිම. ඇතැමෙකු තමන් සතු දෙයක් දීම තබා අනෙකකුගේ දීම පවා නොයවසති. එතකොට අන්න ලෝකෙට හානි කරන්න ක්‍රියාත්මක වෙන්න මෙන්න මේ මට්ටමට වැඩුණාම. ඒ කියන්නේ Taman දෙන්නෙත් නෑ අනුන් දෙන එකට කැමති වෙන්නෙත් නෑ. එතකොට ඒ තනත්ත මොකද්ද කරන්නේ? දෙන පුද්ගලයව වළක්වන්න උත්සාහ කරනවා. ඒ දීමේ ආදීනව ගැන කියනවා. දෙන අන්යන්ටද ගරහා කෙරෙති. අනුන්ගේ දීම පවා නොයවසනේ තද මසුරු බවට කදරියතාවයයි කියනු ලැබේ. එතකොට මේ තනත්තාගෙන් අනුට්ඨ හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් දෙන අයවත් වළක්වන්න ක්‍රියාත්මක වෙනවා. දැන් වර්තමානයේ අපට පෙනෙනවා ඇතම් ගිහියන් සහ ඇතම් පැවිද්දන් පවා සමහර වෙලාවට මේ සාසනික ප්‍රතිපදාව ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව මෙහි පවතින සංස්කෘතික අංගෝපාංග පිළිබඳව ඒවා නිසා ගිහි පැවිදි දෙපිරිස අතර තියෙන සම්බන්ධතාවය ඒක ඉවසන්නේ නැහැ. ඒක දරා ගන්න බෑ. ඒ අපි අර කතා කරපු ඊර්ෂ්‍යාව කියන ස්වභාවය. එතකොට සමහරු ගුණයට ඊර්ෂ්‍යයි, සමහරු සැපයට ඊර්ෂ්‍යයි එක එක මට්ටම්. එතකොට ඒ ඊර්ෂ්‍යාව නිසාම ඒ අය සමහර වෙලාවට අර අනිත් අයට ලැබෙන සම්පත පිළිබඳව විවේචනය කරනවා. මේගොල්ලෝ මේ බඩ වඩා ගන්නට හදාගත්තු ක්‍රමයක්. එතකොට නිකන් අහු වෙන්න එපා ඒවට. එතකොට ඒ විදිහට අර දෙන්න සදහැසිතින් ක්‍රියාත්මක වෙන පුද්ගලයා පවා වළක්වන්නට උත්සාහ කරනවා. අපි හිතමු ඒක භික්ෂුවකට දෙන්නට ක්‍රියාත්මක වෙනවා නම් ඕ හාමුදුරන්ට ඕන තරම් තියෙන ඊට වඩා වටිනව නෝක දුගියෙකුට මගේකට දුන්නන් පස්සේ අසරණයෙකුට දුන්නන් පස්සේ ඒ විදිහට විවේචනය කරනවා. එතකොට මේ බඳු තැන්වල අර තමන් දෙන්නෙත් නැහැ අනිත් අය දෙන එකත් වළක්වනවා. එතකොට මසුරුකම බරපතල විදිහට ක්‍රියාත්මක වෙනකොට ඒ ඒ ස්වභාවය මතුවෙන්නට පුළුවන්. මොකක්ද දැන් සාමාන්‍ය මසුරා Taman සන්තක දේ අනුන්ට දෙන්නේ නැ ඊළඟට ඒකෙන් අනිත් අය ප්‍රයෝජන ගන්නවට කැමති නැ ඒ වගේම ඒක අනිත් අය දකින්නවට කැමති නැ හැම විටම සම්පත් සංගවන ගතියෙන් යුක්තයි කදරියතාවය කියන අධික මසුරු භාවයේ තද මසුරු භාවය ඇති තැනැත්තා Taman සන්තක දේ නොදෙනවා විතරක් නෙමේ අනුන් දෙන දේත් වළක්වන්නට වෑයම් කරනවා එතකොට අනුන් දෙන දේ වළක්වන තැනැත්තා අනර්ථයන් දෙකක් කරනවා ලෝකෙට. ඒ මොකක්ද? දායකයාගේ දාණය දානමය කුසලයට බාධා කරනවා ප්‍රතිග්‍රාහකයාගේ ලැබීමට බාධා කරනවා. එතකොට අර තනත්තාට කුසලය කරගන්න එකත් වළක්වනවා මේ තනත්තාට ලැබෙන එකත් වළක්වනවා. එතකොට අකුසල් දෙකක් කරගන්න. ඒ මට්ටමට එනකොට ඒක ලෝකෙටත් හානිදායක විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඊට පස්සේ නායක හඳුරු පැහැදිලි කරනවා ඇතිවීමට හේතු වන වස්තුන්ගේ වශයෙන් ආවාස මච්චරය, කුල මච්චරය, ලාභ මච්චරය, වන්න මච්චරය, ධම්ම මච්චරයයි මාත්සරේ පසක් ධම්ම සංගිනිය දක්වා තිබේ. එතකොට මේ මසුරු බව ඇති වෙන්නේ කුමක් පාදක කොටගෙනද කියන කාරණය අනුව ධම්මසංගිනී ප්‍රකරණේ මේ මසුරු බව ආකාර පහකින් දක්වලා තියෙනවා. ඒ තමයි ආවාස කුල ලාභ වන්න ධම්ම කියන காரணා පහ. එතකොට ආවාස මච්චරය කියලා කියන්නේ ආවාස යනු වාසය කරන තැනය. වාසස්ථානයේ පිළිබඳ වූ මසුරු බව ආවාස මච්චරය. තමන් වසන පන්සලේ වතින් සම්පූර්ණ තවත් ගුණවත් භික්ෂූන්ගේ විසීමට නොකමැති බව හා තවත් භික්ෂූන්ගේ පැමිණීමට නොකමැති බව ආවාස මච්චරය කෝලාහල කිරීම ආදියෙන් අන්‍යයන්ට කරදර කරන ආරාමයේ දූෂණය කරන භික්ෂූන්ගේ පැමිණීමට වාසය කිරීමට නොකමැති වීම ආවාස මච්චරිය නොවේ. ගිහියන්ගේ වාසස්ථාන තම තමන්ට අයිති ඒවා බැවින් ඒවා අනෙකකුගේ වාසයට ඒවායේ අනෙකකුගේ වාසයට නොකමැති වීම ආවාස මච්චරිය නොවේ. එහෙත් අයිතියක් ඇතියෙකුගේ පැමිණීමට වාසයට නොකවතිවීම ආවාස මච්චරයයි කිය යුතුය. එතකොට ප්‍රධාන වශයෙන් ආවාස මච්චරය ඇති වෙන්න පුළුවන් පැවිද්දට. එතකොට පැවිද්දාට පන්සල කියලා කියන්නේ බොහෝ විට දායකයන් විසින් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා දායකයෝ ධනය වියදම් කරලා හදපු තැන. එතකොට පන්සලක් කියලා කියන්නේ සතර දිගින් වඩින භික්ෂූන් වෙනුවෙන් තමයි ඒවා අතීතයේ පටන් පූජා කරලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ ඊට වඩා යම් යම් වෙනස් තත්ත්වයන් තියෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාම ඉඩ කඩන් අරගෙන ආවාස හදාගෙන පන්සල් හදාගෙන එහෙම තියෙන තැනොත් කලාතුරකින් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලිකව Tamanට යම් කෙනෙක් පූජා කරපුවා වෙන්නටත් පුළුවන්. වැඩිපුර තියෙන්නේ පොදුවේ සමස්ත සංඝයාට සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා පූජා කරපු ආරාම සෙනසුන. එතකොට ඒ වගේ තැනක Taman ගිහිල්ලා පදිංචි වුණාට පස්සේ වෙනත් ගුණවත් සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් එතනට එනවට කැමති වෙන්නේ ඇයි ඒ කැමති වෙන්නේ නැත්තේ? අර අනිත් අයගේ මහජනයාගේ වැඩි ප්‍රසාදයක් ඒ හාමුදුරුවන්ට යොමු වේවි. ඒතර Tamanට මෙතන නැති වේවි. ආදී වශයෙන් ඒ ඒ ගැටලුව මතුවෙන්නට පුළුවන්. දැන් මේක හුඟක් වෙලාවට අපි දකිනවා ලංකාවේ පන්සල් වලත් මේක තියෙනවා. හුඟක් වෙලාවට ওই විදේශ රටවල් තියෙන පන්සල් ඇසුරු කරගෙන ඉන්න ස්වාමින් වහන්සේලා ඇතැම්මයි. හැම දිනෙක තුලම නෙමෙයි. එහෙම අපිට ලංකාවේවත් විදේශ රටවලවත් කියලා රට බෙදන්නත් බෑ. සියලු දෙනාම මෙහෙමයි කියලා කියන්නත් බෑ. බහුලව අපිට පෙනෙනවා ලංකාවෙත් විදේශ රටවලත් ඒ ඇතැම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා අර ටිකක් දක්ෂපක්ෂකම් ඇති ධර්මයේ පිළිබඳව හොඳ හැඟීමක් ඇති ප්‍රතිපත්ති ගරුක වත්පිළිවෙත් වලට යොමු වුණු මහජනයා වැඩිපුර ප්‍රසාදනීය විදිහේ භික්ෂුන් වහන්සේ නමක් එතන ඉන්නවට රැඳෙනවට කැමති නැති ගතිය. ඒ කැමති නැත්තේ මොකද? Tamanට වඩා අවධානය අරහා මුදුරවන්ට යොමු වුණොත් මෙතන නායකත්වයේ මූලිකත්වයේ Tamanට නැති වෙයි කියන ගැටම. දැන් ලංකාවේ සමහර වෙලාවට ගුරුවරයාගෙන් ගෝලයාට ගෝලයාගෙන් ගෝලයාට ඒ විදිහට යන ක්‍රමයක් තියෙන නිසා පිටින් කවුරු ආවා වුණත් අර ගුරුවරයාගේ ගෝලයාට එතන ආධිපත්‍ය ලැබෙන ගතිය අපේ රට තුල තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට පිට රටවල තියෙන පන්සල් ඒවා එහෙම ඒවා නෙමෙයි ඒවා යම්කිසි සමිතියක් විසින් තමයි නඩත්තු කරන්නේ. එතකොට ඒ සමිතියක් විසින් නඩත්තු කරනකොට ඒ බඳු තැනක ඉන්න භික්ෂුන් වහන්සේ අනිවාර්යෙන් එතන හැමදාම ඉන්නවා කියලා නියමයක් නැහැ. අර දායකින්ට ඕනනම් පුළුවන්කම තියෙනවා ඒ හාමුදුරුව අයින් කරලා වෙන කෙනෙක් වෙතන පදිංචි කරවගන්න. එතකොට අන්න එතකොට අර අර අර්බුදය අර භීතිය වැඩි වෙනවා. වැඩි වෙන්නට ඉඩ කඩ තියෙනවා. ඒ මොකද දැන් Tamanට වඩා හොඳ Tamanට වඩා දායකව පහදින කෙනෙක් එතනට ආවොත් එහෙම තමන්ව අයින් කරලා අරහා මුදුර එතන නවත්ත ගන්න පුළුවන්. මොකද ඒකට අර දායකින්ට බලය තියෙනවා. ලංකාවේ පන්සල් වල ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙන්නේ ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට වශයෙන් තමයි පන්සලේ අධිපතිකම පැවරෙන්නේ. ඉතින් ඒ නිසා ලංකාවේ ඉන්න භික්ෂුන් වහන්සේලාට අර ආවාස මච්චරිය ඇති වෙන්න තියෙන ඉඩකඩ ටිකක් අඩුයි අර සැකසීලා තියෙන රටාවත් එක්ක. එහෙම නැහැ කියනවා නෙමෙයි. ලංකාවෙමත් අපි දකිනවා සමහරලාට ඇතැම් භික්ෂුන් වහන්සේලා තුල ඉතාව බරපතල විදිහට ඒ ආවාස මච්චරිය කියන එක මතුවෙන ආකාරය. හැබැයි අර පිටරටවල මහජනතාව විසින් සංවිධානයක් විසින් පවත්වාගෙන යන විහාරස්ථානවල මේ අර්බුදේ මතුවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද ඕනම වෙලාවක තීරණ ගන්න පුළුවන් අර දායක කණ්ඩායමට. ඉතින් ඒ නිසා අර වගේ ටිකක් හොඳවත් පිළිවෙත් සහිත ගුණගරුක සිල්වත් ඒ වගේම ධර්මයේ පිළිබඳ දක්ෂතා ඇති එහෙම කෙනෙක් ආවොත් ඒ භික්ෂුන් වහන්සේ පුළුවන් තරම් ඉක්මනට එතනින් ඉවත් කරගන්නට යම් උත්සාහයක් කෙනෙකුගේ මනසේ ඇති වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ආවාස මච්චරයයි කියලා කියන්නේ. හැබැයි මෙතන විශේෂයෙන් පැහැදිලි කරනවා මෙහෙම. ඒකත් අපි තේරුම් ගන්නට ඕන. කෝලාහල කිරීම ආදියෙන් අන්යන්ට කරදර කරන ආරාමයේ දූෂණය කරන භික්ෂූන්ගේ පැමිණීමට වාසය කිරීමට නොකමැති වීම ආවාස මච්චරිය නොවේ. සමහර හාමුදුරු ඉන්නවා ඇවිදින් අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් ඇති කරනවා. එතකොට මහජනයා අප්‍රසාදයටපත් වෙන විදිහේ වැඩ කරනවා. ඊළඟට ආවාසයේ තියෙන දේවල් විකුණලා ඒවා සොරකම් කරලා විවිධ ගැටලු මතු කරනවා. එතකොට ඒ විදිහට ආරාමයේ විනාශ කරන අනවශ්‍ය කෝලාහල ඇති කරන ගැටුම් අරුබුද ඇති කරන මහජනයාගෙන් ලැබෙන දේ අයථා විදිහට පාවිච්චි කරලා සද්ධා දෙය විනිපාතයකට කියන්නේ සද්ධාවෙන් මහජනතාව දෙන දේ විනාශ කරන ඒ වගේම මහජනතාව මුලා කරන දැන් අද කාලේ නම් හරියට ධර්ම විකෘතීන් විනය විකෘතීන් සංස්කෘතිය විකෘති වෙන විවිධ විකෘති බණ කියනයි එතකොට එහෙම විකෘති බල සමහරට චතුර බව තියෙන්න පුළුවන්. මුකරි ගතිය තියෙන්න පුළුවන්. මහජනයා ගොඩක් පැහැදිලා ඉන්නත් පුළුවන්. අද අපි දකිනවනේ මේ විදිහට ධර්මයේ විකෘති කරන, විනය විකෘති කරන, සංස්කෘතිය වනසන ඇතැම් භික්ෂුන් වහන්සේලාට විශාල සෙනගක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ තමයි කෙලින් කතා කරන්නේ. ඒ හාමුදුරුවෝ අය ඇතුලේ එකයි පිටේ එකයි නෑ කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. ඉතින් ඒවා තමයි දරාගන්න බැරි. මේ සංඝයා වහන්සේලාට තමන්ගේ මේ බඩගෝස්තරේ රැකගන්න බැරි වෙයි කියලා අර හාමුදුරුවන්ට දොස් කියනවා. ඒ හාමුදුරුවෝ පන්නන්න හදනවා. ඒ හාමුදුරුවන්ට නඩු දාන්න හදනවා. දැන් මහජනයා දැන් අන්තර්ජාලය බලන්නකො ඔය වගේ කතා හරියට තියෙනවා. එතකොට මේ භික්ෂුව කියන දහම් කරුණු નિවරදිද එහෙම නැත්නම් විනයට අනුකූලව පවතිනවද සාසනයේ චිරස්ථිතිය සඳහා මේ භික්ෂුව ක්‍රියා කරනවද කියන මොකක්වත් නැහැ. අර අපි පසුගිය සතියේ කතා කළා වගේ එක එක්කෙනාට තියෙන ඊර්ෂ්‍යාවන් එක එක පැත්තෙන් ක්‍රියාත්මක. සමහරු ගුණයට ඊර්ෂ්‍යයි. හැබැයි අර ගුණයක් නැති පුද්ගලයා අවංක කෙනෙක්, යා විවෘත කෙනෙක් කියලා වර්ණනා කරනවා. සමහර අය ඒ ගුණයට කැමති අර ලාභ සත්කාර ආදී සහිතව සැපසේ ඉන්න කෙනාව සමග ගැටෙනවා. එතකොට දැන් අරගොල්ලෝ හිතන්නේ මේ ධර්මය විනය විකෘති කරන පුද්ගලයාට විරුද්ධ වෙනකොට අන්න මේ ඊර්ෂ්‍යාව නිසා තමයි දැන් මේ විරුද්ධ වෙන්නේ මේ හාමුදුරුවන්ගේ තන නැති වෙයි කියලා විරුද්ධ වෙන්නේ අන්න ඒ විදිහට අනිත් අය දකිනවා දැකලා කොහොම හරි අර හාමුදුරුවෝ නවත්ත ගන්න ඕන කියලා කල්ලි ගහනවා ඉතින් අපි තේරුම් ගන්නට ඕන ශාසනය විකෘති කරන කුල දූෂණය කරන කුල දූෂණය කියලා වෙනම ශික්ෂා පදයකට බුදුහාරෝ පනවලා තිනවා කුල දූෂණය කියලා කියන්නේ මහජනයාගේ සද්ධාව නැති කර ශාසනය විනාශ වෙන විදිහට කටයුතු කරන සද්ධාවෙන් දෙන දේවල් විනාශ කරන එතකොට ඒබඳු චරිත ධර්මයේ විකෘති කරන විනය විකෘති කරන ඉන්න තැන විනාශ කරන දායකයා කලකිරවන දායකයාගේ පැහැදීම තිබ්බ වුණත් දායකයා නොමග යවන ඒබඳු චරිත Tamange පන්සලට එන එක වැළැක්වීම ආවාස මච්චරිය නෙමෙයි. ඒ නිසා අපි විදේශ රටක හිටියා වුණත් ලංකාවේ හිටියා වුණත් ඒ ආයතනයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ ඊටාම සැලකිලිමත් වෙන්න ඕන. එතනට එන භික්ෂූන් වහන්සේලා මොන වගේ පිරිසක්ද කියන එක ගැන. දැන් සමහර පන්සල්වල අපි දන්නවා ඇතැම් භික්ෂූන් වහන්සේලා බණටවත් වැඩමවන්නේ දායකයෝ කොච්චර ගෙන්නන්න ඕන කියලා කතා කළා වුණත් නායක හමුදුරෝ ඒක සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. එහෙම එහෙම අය ගෙන්නන්න බෑ. නායක හමුදුරෝ අනුමත කරන භික්ෂූන් විතරයි ගෙන්නන්නේ. මේ මට්ටමට වැටිලා තියෙන්නේ අර හමුදුරෝ ඇවිල්ලා මොනවා හරි ධර්ම විකෘතියක් කියලා අර කාලාන්තරයක් සකස් කරපු මිනිස්සුන්ගේ ඔළුව විනාශ කරලා වෙන මොකක් හරි අර්බුදයක් ඇති කරනවා. දැන් පිට රටවලත් එහෙමයි. පිට රටවල ගිහිල්ලා ඉන්න ස්වාමින් වහන්සේලා දීර්ඝ කාලයක් ලොකු කැපකිරීම කරගෙන හීතලේ පීඩා විඳ විඳ ලොකු වෙහෙසක් අරගෙන උන්වහන්සේලා අර දායක පිරිස යම් ප්‍රමාණයකට ඒගොල්ලන්ගේ අවශ්‍ය වත්පිළිවෙත් ටික කරලා දාණය, පිරිත, පාංශකූලේ බණ මේ හැමදේම කරලා පුළුවන් හැටියට භාවනාව කියා දීලා දැන් උන්වහන්සේලා යම් කාලයක් කැප වෙලා ස්ථාන ගොඩනගලා ඒව නඩත්තු කරලා රජයෙන් එන ගැටලු සමනය කරගෙන පිරිසක් ඒකරාශී කරගෙන සමිතියක් හදාගෙන දැන් මේක කාලයක් පවත්වාගෙන යනවා. ඔන්න අර විදිහට කවුරු හරි දායකෙක් අරහා මුදුරු අපි ගෙන්නමු. ඒහා මුදුරු දක්ෂයි. ඒහා මුදුරු හොඳට බණ කියනවා. ඒහා මුදුරු භාවනාවට දක්ෂයි කියලා අර විදිහට මොනවා හරි විකෘති දේවල් කියන භික්ෂුන් වහන්සේ නමක් ඔන්න ඒගොල්ලෝ දායක වෙලා ඒගොල්ලෝ මුදල් වියදම් කරලා වීසා හදලා එක් කරගෙන එනවා. එක් කරගෙන ඇවිල්ලා අර විකෘති බණ ටික කිව්වන් පස්සේ අර මෙතෙක් කාලයක් අර පන්සල ගොඩනගලා දායකින්ගේ මනස ක්‍රමානුකූලව හදලා අර ගොඩනගපු ටික සම්පූර්ණයෙන් විනාශ කරලා මිනිස්සු සීසී කඩ එතකොට එබඳු අවස්ථාවන් වැළැක්වීම ආවාස මච්චරිය නොවේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක තේරුම් ගන්නෙ කොහොමද කියන එකයි ගැටලුව තියෙන්නේ. සමහර විට දායකයා අර ධර්මයේ විකෘති කරන විනය විකෘති කරන හාමුදුරුවන්ට දායකයා කැමති නම් ඒ ඒ හාමුදුරුවෝ ගෙන්නන්න එපා කියලා පන්සලේ හාමුදුරුවෝ කියනකොට දායකයාට පේන්නේ හාමුදුරුවෝ මේ මසුරුකම නිසා ආවාස මච්චරිය කුල මච්චරිය නිසා දැන් ඉදිරියට අපි කතා කරන කුල මච්චරිය කුල මච්චරිය කියන්නේ තමන්ගේ දායක පිරිස් වෙනත් හාමුදුරු නමක් ගැන පහදී මට මගේ ගැන පැහැදීම නැති මට ලැබෙන ලාභ සත්කාර ටික නැති අර වෙනත් කෙනෙකුට ඒක යයි කියලා අර Tamanගේ කුලයන් වෙනත් භික්ෂුවක් ඇසුරු කරලා ප්‍රසාදය දිනා ගන්නවට කැමති නැති ගතිය තමයි කුලමච්චරය කියන්නේ. එතකොට දැන් දායකයා හාමුදුරුවන්ට කැමති නම් ඒ හාමුදුරුවෝ ධර්මයේ විකෘති කරනවද විනය විකෘති කරනවද සාසනය වනසනවද ඒ කතා මොකුත් දායකයට පේන්නේ දායකයා කල්පනා කරන්නේ අපි මේ හාමුදුරුවමක් ගෙන්නන්න හදපුවාම පන්සලේ හාමුදුරුවෝ මේකට විරුද්ධයි. ඇයි ඒ උන්වහන්සේලාට ලාභ සත්කාර නැති වෙයි කියලා උන්වහන්සේලාට දායක නැති වෙයි කියලා මේ මසුරුකම ඊර්ෂ්‍යාව ඒ හාමුදුරුවගේ හැකියාව එහෙම දකින්න පුළුවන් දායකය. එතකොට ඒ වගේම හැබෑවටම හාමුදුරුව තුල අර හොඳ භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරනකොට ಗುಣගරුක සිල්වත් ගුණවත් හැබෑවට ධර්ම කරුණු කියා දෙන එබඳු භික්ෂුවක් වැඩම කරන්න හදනකොටත් සමහර හාමුදුරු විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් ඇත්තටම මේ ඇති වෙන්නේ මසුරුකමද ඊර්ෂ්‍යාවද එහෙම නැතිනම් ඇත්තටම ශාසනය විනාශ කරන්න නොදී තමන් මූලික වෙලා කටයුතු කරන තැන රැකගන්න දායකයෝ රැකගන්න එයාගේ මනස අවුල් නොකර පවත්වා ගන්නට කැපවීමද මේ කරන්නේ. ඉතින් මේක තේරුම් ගන්න පහසු කාරණයක් නෙමෙයි. ඒක එකපාරට පිටින් බලාගෙන ඉඳලා දායකයෙකුට විස්තර කරන්න පුළුවන් කාරණේකුත් නෙමෙයි. ඒවා විස්තර කරගන්න නම් මේ භික්ෂුන් වහන්සේලා සමීපව ඇසුරු කරන්න ඕන සාකච්ඡා කරන්න ඕන. ඇයි ඔබ වහන්සේකට විරුද්ධ වෙන්නේ? මොකද්ද කාරණේ? මොන පදනමේද? එතකොට ඒ හාමුදුරුවෝ ධර්ම විකෘති කරනවා නම් මොන වගේ ධර්ම කරුණුද විකෘති කරන්නේ? විනය විකෘති කරනවා නම් මොන වගේ විනය කරුණුද විකෘති කරන්නේ? උන්වහන්සේ මහජනයාගේ ඔළුව විකාර කරනවා නම් ඒ මොන විදිහෙන්ද විකාර කරන්නේ? ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම යෝග්‍යයි. අර හාමුදුරුවෝ ගන්න තීරණයට එක පාට විරුද්ධ වෙන්න යන්නේ නැතිව. ඉතින් දැන් ලංකාවේ වගේ පන්සලක නම් සමහර වෙලාවට හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ වැඩිහිටි හාමුදුරුවෝ තීරණේ ගත්තන් පස්සේ ඉතින් දායකයෝ කැමති වුණත් නැතත් උන්වහන්සේගේ තීරණේ අවසාන තීරණේ හැටියට ක්‍රියාත්මක වෙන තැන් තියෙනවා. ඒ තැන්වල ඉතින් මහජනයා උද්ඝෝෂණය කළත් කෑ ගැහුවත් කරන්න දෙයක් නැහැ. අර හාමුදුරුවෝ තමයි එතන පරිපාලකයා. එහෙම නායකත්වයක් උන්වහන්සේලා ගොඩනගාගෙන ඉන්නවා සමහර තැන්. දැන් සමහර තැන්වල එහෙම එකක් නැහැ. මහජනයාටත් පුළුවන් යම් යම් යෝජනා කරන්න, සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තැන්වල තමයි මෙහෙම අර්බුද මතුවීමේ ප්‍රවණතාවයක් තියෙන්නේ. ඉතින් ඊමඳු තැන්වලදී දායකයොත් පරිස්සම් වෙන්න ඕන කල්පනාකාරී වෙන්න ඕන එකපාරටම මේ හාමුදුරුවෝ තුල ආවාස මච්චරිය ඇති වෙලා කුල මච්චරිය ඇති වෙලා ඒ නිසා තමයි දැන් මේ මේ අර අනිත් සිල්වත් ගුණවත් හාමුදුරුවෝ ගෙන්න ගන්න දෙන්නේ නැත්තේ කියලා මතු පිටින් එහෙම තීරණය කරන්න කලින් පොඩ්ඩක් විමසලා බලන්න ඕන. ඒ වගේ තමයි දැන් සමහරලාට මේක මසුරුකමට වගේම ඊර්ෂ්‍යාවටත් අදාළයි. දැන් සමහර තැන්වල භික්ෂුන් වහන්සේලා තමන්ගේ ඉඩමට යාබද ඉඩම මිලදී ගන්නට උත්සාහ කරනවා. දායකයින්ට කියනවා. ඊට පස්සේ ගොඩනැගිලි හදන්නට උත්සාහ එතකොට සමහර දායකයෝට උදව් කරනවා. හැබැයි සමහර දායකයෝ කල්පනා කරනවා මේ හාමුදුරුවෝ මේ ගෙවල් අතහැරලා වෙලා මෙහි ඉඩක් ඉඩ කඩන් එකතු කරනවා. දැන් ওই තියෙන ඉඩ මදිද? දැන් මේ තියෙන ගොඩනැගිලි මද තවත් හදනවා හදනවා ඉවරයක් නැහැ. පන්සල් කියන්නේ කවදාවත් වැඩ ඉවර නැතන් නෙමෙයි හැමදාම හදනවා කවදාවත් ඉවරයක් නැහැ. දැන් ඔහොම චෝදනා කරනවා. එතකොට දැන් මේ චෝදනාව කරන්නේ ඇත්තටම මේ හාමුදුරුවෝ තමන්ගේ ලෝභකමට මසුරුකමට එකතු කරනවද එහෙම නැත්නම් යම්කිසි වැඩක් කරනවද? එතකොට ගමේ ඉන්න දරුවන්ගේ දහම් අධ්‍යාපනය දියුණු කරන්න. එතකොට මහ ජනතාවට ඇවිදින් ගුණධම් වඩන්. ඉතින් ඒව ගැන අපි ටිකක් විමසිලිමත් වෙන්න ඕනේ. ඇත්තට මේ ගොඩනැගිලි හදන්නේ මේ ඉඩම් ගන්න. මෙතන යම්කිසි ඊට සරිලන වැඩ කොටසක් කරනවා. අපි හිතමු දහම් පාසලක් හරියට කෙරෙන්නෙත් නැහැ, හරියට බණ භාවනාවක් කෙරෙන්නෙත් නැහැ, පොය වැඩසටහනක් කෙරෙන්නෙත් නැහැ. හැබැයි හාමුදුරුවෝ ඉඩම් ගන්නවා, ගොඩනැගිලි හදනවා, ඒවා විනාශ වෙලා යනවා, නඩත්තුවක් නැහැ. එහෙම වෙනවනම් අපි ඒක එච්චර උචිත වැඩක් නෙමෙයි කියලා ඒ හාමුදුරුවෝ සමග සාකච්ඡා කරලා දැනුවත් කරලා එහෙම කටයුතු කිරීම සුදුසුයි. හැබැයි එහෙම නැතිනම් ඒ ගන්න ඉඩකඩම් වලින් ලොකු වැඩ කොටසක් කරනවා නම් ඒ වගේම ඒ තැන්වල සමාජ මෙහෙවරක් සාසනික මෙහෙවරක් කරනවා නම් ඒක පිළිබඳව Tamanta ඊර්ෂ්‍යාවක් ඇති උනායි කියලා Tamanta මසුරුකමක් ඇති උනායි කියලා ඔය දෙන්න එපා දැන් ඔය ගත්තු ඉඩම් මදිද ඔය ගත්තු ඔය හදපු ගොඩ නැගිලි මදිද උඹලා වට ආධාර කරන්න යන්න ඕනේ කියලා අනුන් දෙන එක වළක්වන එක සුදුසු නෑ මොකක් නිසාද ඒ ඒ කරන්න ක්‍රියාව මොකද්ද ඒ හාමුදුරුව මොන අදහසින් දෙක කරන්නේ මේ දායකයෝ මොන අදහසින් දෙක දෙන්නේ කියලා පරිස්සමෙන් සොයා බලන්න ඉතින් අනිත් පැත්තෙන් දැන් අද කාලේ තව ගැටලුවක් තියෙනවා මොකද්ද එහෙම ඉඩම් අරගෙන එහෙම ගොඩනැගිලි හදගෙන ඊට පස්සේ ඔන්න ගොවිතැන් කරනවා ඊට පස්සේ ඔන්න ඒව වෙළඳාම් කරනවා ඊට පස්සේ ව්‍යාපාර පටන් ගන්නවා එතකොට දැන් මේ හාමුදුරුවෝ දැන් මේකෙනුත් සමාජ සේවයක් සිද්ධ වෙනවා. හැබැයි සාසනය කියලා කියන්නේ ව්‍යාපාර කිරීමවත් ගොවිතැන් කිරීමවත් නෙමෙයි. හැබැයි එහෙම කරන හාමුදුරුන්ටත් විශාල පිරිසක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ ගොවිතැන් කරනවා නම් කුඹුරට බහැලා ඒවා කුඹුරු වැඩ කරන හැටි කියා දෙනවා නම් අනිත් එළවලුවවන හැටි කියා දෙනවා නම් කාබනික පොහොර යොදන හැටි කියා දෙනවා නම් වැඩි අස්වැන්න ගන්න හැටි කියා දෙනවා නම් තමන්ගේ භාණ්ඩය නිෂ්පාදනය කරන හැටි කියා දෙනවා නම් අනිත් අය නිෂ්පාදන කරන භාණ්ඩ වෙළඳපළට හඳුන්වා දෙනවා නම් ඒක නිවේදන කටයුතු කරනවා නම් තමන්ගේ ස්ථානයේ මුල් කොටගෙන ඒ වගේ ව්‍යාපාර ආරම්භ කරනවා නම් මහජනයාට පේන්න පුළුවන් අන්න වැඩක් කරන හාමුදුරු. අපේ හාමුදුරු කකා බුදියගෙන ඉන්නවා මොකුත් වැඩක් නැහැ. අර හාමුදුරු තමයි සමාජයට සේවයක් කරන්නේ. එතකොට දැන් එහෙම හිතන එක සාධාරණද? ශාසනය කියන්නේ ගොවිතැන් කරන එක, ව්‍යාපාර කරන එකද? ශාසනය කියලා කියන්නේ මේ ධර්මානුධර්ම ප්‍රති දැන් විතං කරන එක ව්‍යාපාර කරන එක අහගන්න සිවුරක් දරාගත්තු හාමුදුරු නමක් ඉන්න ඕනේ ඒක ගිහියෙකුටක් කරන්න පුළුවන්. ඒ පිළිබඳව මඟ පෙන්වන්න, ඒවා කළමනාකරණය කරන්න, ඒවට උපදෙස් දෙන්න ඕන තරම් අද සමාජයේ ගිහි ජනතාව ඉන්නවා. එතකොට එහෙමනම් හාමුදුරුවන්ගේ කාර්යය ඒක නෙමෙයි. නමුත් මහ ජනතාවට තේරුම් ගන්න බැහැ ගොඩක් වෙලාවට ඇත්තටම හාමුදුරුවන්ගේ කාර්යභාරය මොකක්ද? ඉතින් මහජනයා තේරුම් ගන්න කොහොමද සමහර හාමුදුරන්ටත් තේරුම් ගන්න බැරි. එතකොට භික්ෂුවක් තේරුම් ගන්න ඕන, ගිහියක් තේරුම් ගන්න ඕන. පැවිද්දාගේ කාර්යම් දෙකක් තියෙනවා. පැවිද්දාගේ භූමිකාවට අදාළ කාර්යම් දෙකක්. පළවෙනි කාර්යය තමයි තමන්ගේ කෙලෙස් දුරු කර ගැනීම සඳහා තමන් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කිරීම නිර්වාණගාමිනී මාර්ගයේහි ක්‍රියා හැබැයි ඒකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. තමන්ගේ පැතුම අනුව. දැන් අපි හිතමු එක් ස්වාමීන් වහන්සේ නම සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. තව හාමුදුරුවෝ නම පසේ බුදුබව ප්‍රාර්ථනා. තව හාමුදුරුවෝ නම අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා. තව හාමුදුරුවෝ සුෂ්ක විදර්ශනාවෙන් නිවන් දකින්න ප්‍රාර්ථනා. දැන් උන්වහන්සේලා සියලු දෙනාම නිවන් දකින්න තමයි කටයුතු ගන්න. හැබැයි උන්වහන්සේලාගේ ප්‍රතිපදාව එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. අර සුෂ්ක විදර්ශනාවෙන් නිවන් දකින්න උත්සාහ කරන හාමුදුරුවෝ ඊටාම අල්පේච්ඡව මොකුත් ආයි බාහිර වැඩවලට යන්නේ නැහැ. උන්වහන්සේ වැඩිපුර විදර්ශනාවට එදෙනවා. වැඩිපුර බණ භාවනා කරනවා. අනිත් අයට කතා කළත් විදර්ශනාව ගැන කියා දෙන්නේ, භාවනාව ගැන කියා දෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. හැබැයි බුදු බව පතන හාමුදුරුවෝ ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. උන්වහන්සේ ඊට වඩා ලොකු පුළුල් ක්ෂේත්‍රයක් තුළ උන්වහන්සේ වැඩ කරනවා වෙන්න පුළුවන්. එතකොට අර පසේ බුදුබව ප්‍රාර්ථනා කරන හාමුදුරුවෝ වෙනම ගමනක් යනවා වෙන්නට පුළුවන්. අර මහා ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කරන හාමුදුරුවෝ උන්වහන්සේගේ ශ්‍රාවක පැතුම මොකක්ද? ඒ පැතුමට අනුව උන්වහන්සේගේ වැඩසටහන් සැලසුම් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපට එකපාරටම මේ විදර්ශනාව ගැන කියා දෙන එක තමයි හොඳ, බණ කියා දෙන එක තමයි හොඳ, ධර්ම සාකච්ඡා කරන එක තමයි හොඳ. මෙහෙම අපට එක තැනකට හිර වෙන්නත් බෑ. <laughs> එහෙම එහෙම කරන්නත් බෑ. හැබැයි අපිට සමස්ත සම්බුද්ධ ශාසනයට අදාළ වැඩ මොනවද නැති වැඩ මොනවද කියන ටික ටිකක් අපි පරිස්සමින් තෝරගන්න. බුදු වෙන්නට පාරමිතා පුරන එක ඒ උන්වහන්සේගේ වැඩ. හැබැයි පැවිද්දෙක් නම් හරියට බුදු බව ප්‍රාර්ථනා කරනවා නම් පැවිද්දා මහානකමට අනුචිත දේවල් කරන්නේ. ඒ කියන්නේ බෝසත්තරෝ පැවිදි වුණා නම් පැවිදිවත. අය ගිහියාට අදාළ දේවල් එතනට පටලවා ගන්නෙ නැහැ. එතකොට ගිහි කාලේ අපි හිතමු දැන් බෝසත්වරේ ගිහියෙක් හැටියට ඉන්නකොට බිරිඳ දරුවෝ නඩත්තු කරගෙන ඒ තමන්ගේ පරිවාරය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. එතකොට දැන් මහාන වුණාට පස්සේ මේ මම බුදු වුණාට පස්සේ මම ලබා ගන්න බිරිඳ තමයි මේ මෙයා තමයි මගේ අගමෙහසිය වෙන්නේ බුදු වෙන ආත්ම භාවය. ඒ නිසා ඉතින් මහාන වුණත් කරන්න දෙයක් නැහැ. මෙයා ඇසු එහෙම කතා බෑ. ඒ නිසා මහානකමට අදාළ කොටස එතකොට බුදු බව ප්‍රාර්ථනා කළත්, පසේ බුදු බව ප්‍රාර්ථනා කළත්, මහා ශ්‍රාවක පදවිය ප්‍රාර්ථනා කළත්, සුෂ්ක විදර්ශනාවෙන් නිවන් දකින්න ප්‍රාර්ථනා කළා වුණත් මහාන වුණාන මහානකමට උචිත පට්ටමින් ඕන අරව හැසිරෙන්න. උන්වහන්සේලාගේ ක්‍රියාපටිපාටිය වෙනස්කම් තියෙන්නට පුළුවන්. සමහර කෙනෙක් මහා සමාජ මෙහෙවරක් සාසනික මෙහෙවරක් කරන්න පුළුවන්. විශාල ගෝල බාලෝ පිරිසක් හදාගෙන, පිරිවෙන් හදාගෙන, ගොඩනැගිලි හදාගෙන, ඉඩකඩම් අරගෙන මහා පරිමාණයෙන් ඒවා නඩත්තු කරන්න පුළුවන්. හැබැයි මහානකමට උචිත මට්ට. ඒතකොට එහෙනම් අපි දෙගොල්ලම හඳුනා ගන්න ඕනේ මහානකමේ භූමිකාව මොකක්ද? මහානකමේ භූමිකාව තමයි Tamanගේ විමුක්තිය සඳහා කෙලස් දුරු කරන්නට කෙලස් හඳුනාගෙන දැන් අපි නිතරම කතා කරන දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන දියුණු කිරීම, ලෝක ධර්ම නුවණින් අවබෝධ කරමින් ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම. මේ වැඩ තුන කරන්න ඕන තමන් මොකටද? තමන්ගේ විමුක්තිය සඳහා. ඒ වගේම පැවිද්දාගේ දෙවනි කාර්යභාරය තමයි අනිත් අයට මෙන්න මේ වැඩ තුන සඳහා සහාය වෙනවා. මොකද්ද? තමන්ගේ මනසේ දුරුගුණ හඳුනාගෙන දුරු කරන්නේ කොහොමද කියලා කියාගන්න. ඒක භාවනාව හැටියට හරි ධර්මදේශනාව හැටියට හරි එහෙම නැත්නම් දහම් අධ්‍යාපනය හැටියට හරි පන්තියක් පවත්වලා හරි පිරිවෙන හැටියට හරි එහෙම නැත්නම් වෙන දහම් පොතපත ලියලා මොන ක්‍රමයෙන් හරි. ඒ sannivedana ක්‍රමය තමන්ට තෝරගන්න පුළුවන්. තමන්ට අනන්නේ විදිහට තමන්ගේ කුසලතාවයක් තියෙන හැටි. හැබැයි පැවිද්දාගේ කාර්යභාරය වෙන්නේ අනුන් වෙනුවෙන් මේ ධර්ම මාර්ගය කියා දෙන්න ඕන කොහොමද කියා දෙන්නේ? දුර්ගුණ හඳුනාගෙන දුරු කරගන්න. යහගුණ හඳුනාගෙන දියුණු කරගන්න. ලෝක ධර්ම හඳුනාගෙන ඒවට ඔරොත්තු දෙන්න. එතකොට තමන් මේ ටික පුහුණු කරන්න ඕන අනිත් අයට මඟ කියා දෙන්න ඕන. මේක තමයි පැවිද්දාගේ කාර්යභාරය. පැවිද්දාගේ භූමිකාව. එතකොට මේක පැවිද්දත් හඳුනා ගන්න ඕන ගිහියත් හඳුනා ගන්න. ඒ නිසා පැවිද්දෙක්ව අගය කරනකොට පැවිද්දෙක්ව රැකගන්න උත්සාහ කරනකොට පැවිද්දෙක් විවේචනය කරන්නට හෝ නොකරන්නට ඒ පැවිද්දාගේ භූමිකාව තුළ පැවිද්දා ඉන්නවද? අන්න එහෙම ඉන්න පැවිද්දව ආරක්ෂා කරගන්නට ඒබඳු පැවිද්දන් අනිත් තැන් වලට හඳුන්වා දෙන්න ඒබඳු පැවිද්දන් තමන්ගේ පන්සලට ගෙන්නා ගන්නට දායකයා උනන්දු වීම වරදක් නෙමෙයි. එබඳු පැවිද්දන් ආරක්ෂා කරගන්නට පැවිද්දාත් ක්‍රියා කරන්නට මේ මසුරුකම කියලා කියන්නේ අන්න ඒ වගේ මහානකමේ පිහිටපු මහානකමේ පරමාර්ථය හඳුනාගත්තු මහානකමේ පරමාර්ථයට අනුව ක්‍රියා කරන හැබෑ පැවිද්දන්ට විරුද්ධ වෙන ගතිය තමයි මසුරු පැවිද්දාගේ ස්වභාවය. එහෙම නැතු අර වෙලදාම් කරන, ගොවිතැන් කරන, ධර්මයේ විකෘති කරන, විනය විකෘති කරන, සද්ධාවෙන් දෙන දේ විනාශ කරන, දායකයන්ගේ ඔළුව විකෘති කරන එතකොට මොළ සුද්ධ කරන එහෙම හාමුදුරුවන්ට විරුද්ධ වීම, උන්වහන්සේලා බැහැර කිරීම, ආවාසයට වැද්ද නොගැනීම, දායකින්ගෙන් බැහැර කිරීම, ඇසුරට නොදීම, ඒබඳු භික්ෂූන් වැඩමවන්නට බාධා කිරීම, ඒවා වැළැක්වීම, ඒවට යම් යම් සම්මුති පනවා ගැනීම ඒක මසුරුකම නෙමෙයි. මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. එහෙම නැති වුණොත් දැන් මේ මේවා කියා දීපු ගමන් පාරටම ඔලුවට එන්නේ ආ එහෙනම් අපේ හාමුදුරුවොත් මසුරුකමින් තමයි මේ කටයුතු කරන්නේ අර හාමුදුරුව වැඩම වන්න හදනකොට ඉඩ දුන්නේ නැහැ එතකොට මේ මේ හාමුදුරුවන්ට මෙතන ඉඩ දුන්නේ නැහැ ඔය වගේ කතන්දර ගොඩක් ඔලුවේ මැවෙන ඉතින් එහෙම එහෙම මවාගෙන නිකන් පව් වගේම Taman වැඩ කරන්න ගියන් පස්සේ ආපි දැන් මසුරුකම ගැන ඉගෙනගෙන අපි මේ තියෙන්නේ කියලා Taman තුලත් මහන් තත්ත්කමක් ඇති කරගෙන අර අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න සාසනික ප්‍රතිපදා මොකක්ද කියලා නොදැන කටයුතු කරන්නට නොයා යුතුයි. අපි මේ මේ අභිධර්මයේ මූලික කරුණු මේවා අපි පරිස්සමෙන් හඳුනා ගන්න ඇත මේ ක්ලේශයන් හඳුනා ගන්නටත් ඕන ඒ වගේම අපි තාම පරිස්සම් වෙන්නට ඕන කුසල වේශයෙන් අපේ සිත් තුළ ක්ලේශයන් මතුවෙන්නට පුළුවන් ඒවනේ අපි හැමතිස්සෙම කතා කරන්නේ වංචක ධර්ම හැටියට ඉතින් ඒ නිසා මසුරුකම තේරුම් අරගෙන මසුරුකමට ප්‍රතිවිරුද්ධ වූ ත්‍යාගශීලී බව පරිත්‍යාගශීලී බව අන් අයගේ ගුණය අගය කිරීම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනිත් අයට සහාය වීම මේවා පවත්වන්නට ඕන. හැබැයි අපි සහාය වෙන්නේ කාටද? කුමක් සඳහාද? මොකක්ද එතනත්තා කරන කාර්යය? දැන් මේ උදව් කරන්නේ කුමක් දියුණු කරන්න? ඒක අපි සිහි බුද්ධියෙන් බලන්නට ඕන. පැවිද්දෙක් හැටියට ඒ පැවිද්දාට අපි උදව් කරන්නේ ගොවිතැන් කරන්න නම් ව්‍යාපාර කරන්න නම් ඒ පැවිද්දා නිවැරදිව මහානකම හඳුනාගනත් නැහැ ඒ උදව් කරන ගිහියා ශාසනය හඳුනාගනත් නැහැ ඒ වගේම යම් පැවිද්දෙක් හරියට මහානකම තුල පිහිටලා ಗುಣධම් වඩනවා නම් තමන්ගේ විමුක්තිය සඳහා අනුන්ගේ විමුක්තිය සඳහා මඟ පෙන්වනවා නම් ඒ පැවිද්දා ආරක්ෂා කරගන්නට ක්‍රියා කරන්නටත් ඕන එතකොට හැබැයි තවත් පැත්තක් මේකේ තියෙනවා අපි හිතමු යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඇත්තටම අවංකව ගුණධම් වඩන්න කැපවෙන. අවංකවම අනිත් අයට බණධම් කියාද. හැබැයි ඒ ගුණය ඒ මහානකමේ භූමිකාව හරියට කළා වුණත් සමහර වෙලාවට සිතුම් පැතුම් ආකල්ප වශයෙන් අනිත් භික්ෂුන් වහන්සේලා සමග එකට ජීවත් වෙන්න දක්ෂ නැති වෙන්න පුළුවන්. ඒ තුලින් ගස්ඨන නිර්මාණය වෙනවා. මේක පැවිද්දාට විතරක් නෙමෙයි ගිහියාටත් සාධාරණයි. එතකොට එහෙම වෙනකොට එතරම් අපි පරිස්සම් වෙන්න ඕන. ඒ බඳු අය දුරස්ත වෙලා ඉන්න තරමට හොඳයි. මොකද උන්වහන්සේත් යම් වැඩක් කරනවා, මේ හාමුදුරුවෝත් යම් වැඩක් කරනවා. ඉතින් වැඩක් කරනවා කියලා දෙන්න හාගි ඉස්සලා පටලවල හරියන්නේ නැහැ. ඒ චරිතයකට පෑහෙන්නේ නැත්තම්. ඒ බඳු අය වෙන්ව තියෙන තරමට උන්වහන්සේලා යම් වැඩක් කරගෙන යනවා. ඒවත් අපි තේරුම් ගන්නට ඕන. يعني ශාසනය කියන්නේ හරි පුළුල් දෙයක්. මේ වැච්චිර පැවැත්ම කියන එක හරි සියුම් කාරණයක්. අපි නිකන් අපේ ආවේගත් එක්කලා මතු පිටින් පේන මට්ටමට දේවල් කරන්න ගියාට හරියන්නේ නැහැ. දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධාතුසෝ භික්කවේ සත්තා සංසන්දන්ති සමෙන්ති. ධාතු වශයෙන් පුද්ගලයන්ගේ ආකල්ප වශයෙන් සිතුම් පැතුම් වශයෙන් චර්යා වශයෙන් ප්‍රාර්ථනා වශයෙන් සසර ඇබ්බැහි වශයෙන් කුසල කුසල වශයෙන් මනෝභාවයන් වශයෙන් මෙහෙම පුද්ගලව එකට පෑහිලා ඉන්න පුළුවන් අය ඉන්නවා. සමහර වෙලාවට දෙන්නම හොඳ වැඩ වැඩක් තමයි කරන්නේ. දෙන්නම හොඳට ප්‍රතිපත්තියේ පිළිලයි. නමුත් එකට පෑහිලා ඉන්න බෑ. ඒ චරිත ලක්ෂණත් එක්කලා. එහෙම අය දුරස් වෙලා ඉන්න තරමට හොඳයි. දැන් අපේ පොකුණුවිට පන්සලට යම් කිසි කෙනෙක් පැවිදි වෙන්නට කියලා ආවහම නායක හඳුර මුලින්ම අහන්නේ ඇයි පැවිදි වෙන්න හිතුවේ? ආ බොහොම හොඳයි මහාන වෙන්න ආපු එක ගිහිකම කියලා කියන අසාර. එහෙම කියලා මේක පාට හායි ගාලා පිළිගන්නේ නැහැ. මොකද මේ පැවිදි වෙන්නට එන තැනත්තා මහානකම පිළිබඳව මොන අදහසින්ද එන්නේ? හොරකම් කරලා ඒකෙන් බේරෙන්න කැලෑ පනින්න හදනවද එහෙම නැත්නම් තමන් වෙන මොන මොනවා හරි වංචනික අදහසක් තියාගෙන නේද මොකද්ද මොකද්ද කාරණේ එහෙම නැත්නම් මානසික රෝගයක් නිසාද මෙතනට එන්නේ ඒ නිසා මුලින්ම අපි විමසන්න ඕන මහාන වෙන්න එනවනම් මොකටද මහාන වෙන්නේ එතකොට කෙනෙක් එකපාරට හිතන්න පුළුවන් දැන් මේ මහාන වෙන්නම් මම මොකටද මහාන වෙන්නේ කියලා අහන්නේ. මහානකම කොච්චර උසස්ද? එහෙම හරියන්නේ නැහැ. මොකක් සඳහාද මහාන ඒක මහාන වෙන්න එන කෙනාට පැහැදිලි අදහසක් තියෙන්න ඒකෙන් තමයි යාගේ සිතුම් පැතුම් හඳුනගන්නේ. ඊට පස්සේ නායක හඳුනන කරන දේ තමයි හොඳයි. එහෙමනම් මහාන වීමේ අදහස හොඳනම් එහෙනම් ටික කාලයක් අපි ඉඳලා බලමු මෙතන ඉන්න අයට ඔයත් එක්ක ඉන්න පුළුවන්ද? එයාට මෙතන ඉන්න අයත් එක්ක ඉන්න පුළුවන්. දැන් මහානකමේ අදහස හරි. අදහස හරි වුණාට මෙතන ඉන්න මේ ඉන්න පිරිසත් එක්කලා පෑහිලා ඉන්න පුළුවන් කොච්චර අදහස් හොඳ වුණත් වැඩක් නැහැ. ඒකට පෑහිලා ඉන්න බැරි නම් වෙන තැනක් හොයාගන්න එක හොඳයි. එහෙම නැති වුණොත් ඒ ස්ථානේ මහා අර්බුද ගොඩක් ඇති ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕන දායකයෝ හැටියටත් පැවිද්දෝ හැටියටත් මේ ශාසනයේ චිර පැවැත්ම සඳහා ක්‍රියාත්මක වෙනකොට අපිට නිකම් මතු පිටින් කියන කරන දේවල් ඒ හාමුදුරුව හරි හොඳ කෙනෙක් සරෙප්පු දෙකක්වත් දාන්නේ නැහැ එතකොට කුඩයක්වත් ඉහලන්නේ වැරහැලි සිවුරු අඳින්නේ ඒ හාමුදුරුව භාවනාව ගැනමයි කතා කරන්නේ විදර්ශනාව ගැනමයි කතා කරන්නේ ඒ හාමුදුරුව හරිම හොඳ කෙනෙක් එහෙම මතු පිටින් දේවල් දකින්න බෑ අර හාමුදුරුව ආපු දවසේ ඉඳලා මේ ඉඩ කඩම්මයි ගන්න. ඒ හාමුදුරුව ගොඩ නැගිලිමයි හදන්නේ. මේක ඉවරයක් නෑ. අතනින් කඩනවා, මෙතනින් හදනවා. ඒතර මේ හාමුදුරුවන්ගේ කිසි සීලයක් නෑ. එහෙම තීරණය කරන්න බෑ. ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕන සැබෑවටම පැවිද්දාගේ මහානකම පිළිබඳ භූමිකාව මොකද්ද? එය කොටස් දෙකකින් යුක්තයි. ආත්ම විමුක්තිය සහ පර විමුක්තිය සඳහා මඟ පෙන්වීම. එතකොට ඒ ආත්ම විමුක්තිය කියලා කියන්නේ තමන්ගේ විමුක්තිය සඳහා ක්‍රියාත්මක වෙන්නට දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ලෝක ධර්ම අවබෝධ කරගන්න ක්‍රියාත්මක වෙනවා අනිත් අයට දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ලෝක ධර්ම අවබෝධ කරගන්නට මඟ පෙන්වීමක් කරනවා එතකොට ඒ ගුණාංග අපි තේරුම් ගන්නට ඕන පැවිද්දෙක් හැටියට තමන් තේරුම් ගන්නට ඕන පැවිද්දන්ට උපකාර කරන දායකයෝ හැටියට තමන් තේරුම් ගන්නටත් ඕන. එහෙම තේරුම් අරගෙන උන්වහන්සේලා කොච්චර හොඳ විදිහට ප්‍රතිපදාව පවත්වාගෙන ගියත් එකට පවතින්නට පුළුවන් විදිහේ චරිත ලක්ෂණ. එහෙම චරිත ලක්ෂණ නෙවෙයි නම් උන්වහන්සේලාට වෙන් වෙන්ව ජීවත් වෙන්නට සලස්සලා ඒ හාමුදුරුවෝ කරන වැඩ ටික උන්වහන්සේට කරගෙන යන්න මේ හාමුදුරුවෝ කරන වැඩ ටික උන්වහන්සේට කරගෙන යන්න ඉඩ සැලසීම තමයි වඩා හොඳ. එකට ජීවත් වෙන්න පුළුවන් අර එකතු වෙලා යම් වැඩක් කරන එක තමයි වඩා හොඳ. ඉතින් මේවා පිළිබඳව අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. ඊළඟට දැන් අපි දකිනවා මේ මේ ස්වභාවයන් මේ මේ පැවිද්දෙක් හැටියට මේ මසුරුකම Tamanගේ මනසේ මොකද්ද ආවාස මච්චරය සහ කුල මච්චරය මේ Tamanගේ ආවාසයේ සිල්වත් ගුණවත් වත් පිළිවෙත් වලට කැමැති ඒබඳු සදාචාර සම්පන්න හොඳ භික්ෂුවක් සිටියොත් මට තර්ජනයක් වේවි මගේ දායකයෝ ඒ ඒ මහාමුදුරුව ගැන පැහැදුනොත් මට ලැබෙන ලාභ සත්කාර නැති වේවි කියන මේ භීතිය ඇති වුනොත් ඒ මසුරුකම නිසා බොහෝ අකුසල් කරගන්නට පුළුවන් පැවිද්දේ. එතකොට එහෙම ඒකට හොඳම උදාහරණයක් තමයි ලෝසක තිස්ස රහතන් වහන්සේ. එතකොට ලෝසක තිස්ස හාමුදුරුවෝ මේ භවයේ සරියුත් හාමුදුරන්ගේ ශිෂ්‍යයෙක් හැටියට පැවිදි වෙලා කිසිම දවසක කුසගිනි නිවෙන්නට ආහාරයක් ලැබුණේ නැහැ. එතකොට කොසල් රජුගේ දීපු අසද්දෘෂ මහා දානයේදීවත් ලෝසක තිස්ස හාමුදුරන්ට කුසගිනි පිරෙන්න කුසගිනි නිවෙන්න ආහාරයක් ලැබුණේ උන්වහන්සේට කවුරු හරි දාන ටිකක් බෙදන්න සෝදානම් වෙනකොට එක බත් හැන්දක් බෙදපු ගමන් ඊළඟ බත් හැන්ද බෙදන්න උත්සාහ කළොත් එක්කෝ Tamange භාජනයේ හිස් වගේ පේන. නැත්තම් ආමුදුරන්ගේ පාත්‍රේ කටමට්ටමට පිළිලා තවත් බෙදන්න ඉඩ වගේ පේන. මොනම හේතුවකින්වත් දෙවනි බත් හැන්දක් බෙදන්න හම්බ වෙන්නේ එතකොට ජීවිතේ පවත්වා ගන්නවා හැරෙන්නට කවමදාකවත් කුසගින් නිවා ගන්නට ඉඩක් ලැබුණේ නැහැ. එතකොට අන්තිම පිරිනිවන් රහත් වුණා. රහත් වෙලා පිරිනිවන් පාන දවසේ සරියුත් හාමුදුරුවෝ කතා කරනවා අද මාත් එක්ක පින්ඩපාතේ වඩින්නේ. ඒතර මාත් එක්ක එන්න කියලා සරියුත් හාමුදුරුවෝ එක්කන් ගියාම එදා සරියුත් හාමුදුරුවන්ට දානේ ලැබුණේ. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ ටික වෙලාවකින් මේ කාරණේ තේරුම් අරගෙන ඔබ වහන්සේ මේ මෙතන වාඩි වෙලා ඉන්න කියලා ආසන ශාලාවක වාඩි කරවලා සරියුත් හාමුදුරුවෝ තනිව පිණුසිඟා වැඩියයි ඕනතරම් පින්ඩපාතේ ලැබුණා. පාත්‍රයක් පිරෙන්න ලැබුණාට පස්සේ භාජනයකට දාලා මග යන කෙනෙකුට කතා කරලා අසවල් ආසන ශාලාවේ ලෝසක තිස්ස හාමුදුරුවෝ ඉන්නවා මේ දානි ටික උන්වහන්සේට ගෙනihinද ආයත් සරියුත් හාමුදුරුවෝ පින්නපාත ගිහිලා ආයත් පාත්‍රයේ පිරින ලැබුණාට පස්සේ තව භාජනයකට දාලා තව කෙනෙක් අතේ පිටත් කරනවා අසවල් ආසන ශාලාවේ ලෝසක තිස්ස හාමුදුරුවෝ ඉන්නවා මේක ගෙනihin මේ පාත්‍ර තුන හතරක් පුරවලා දානි උන්වහන්සේට පිටත් කරලා සරියුත් හාමුදුරුවෝ පින්නපාත කරගෙන දානි වළඳලා ආපහු අර ආසන ශාලාවට ගිහිල්ලා ඇහුවා අදවත් ඔබ වහන්සේ කුසගිනි නිවෙන්න දානේ වැළඳුවා. එතකොට ලෝසක තිස්ස හඳුරෝ කියනවා ස්වාමීනි ලැබුණොත් වළඳනවා. ඒ කියන්නේ අර එක දානේ බඳුනක්වත් උන්වහන්සේට ලැබිලා නැහැ. එක්ක පාර වැරදිලා ගිහිල්ලා නැත්නම් වෙන කෙනෙකුට දීලා ගිහිල්ලා උන්වහන්සේට ලැබිලා නැහැ. ඊට පස්සේ සරියොත් හාමුදුරුවෝ බැලුවා දැන් ඉර හැරිලා. දැන් ආයෙ දානේ ගන්න වෙලාවක් නැහැ. උන්වහන්සේ පාත්‍රෙත් අරගෙන රජමාලිගාවට ගියා. රජුරෝ වෙලාව සලකලා බලලා චතුමදුර පාත්‍රයක් සකසලා දුන්නා. ඒ චතුමදුර පාත්‍රය ගෙනල්ලා ලෝසක තිස්සහඳුරන්න කියනවා මේක ඔබ වහන්සේ අතට ගන්න එපා. මේක මගේ අතේ තියෙද්දි ඔබ වහන්සේ වළඳන්න. මොකද උන්වහන්සේගේ අතට දුන්නා නම් ඒක වළඳන්න හම්බෙන්නේ නැහැ. එහෙම වාෂ්ප වෙනවා. සරියුත් හාමුදුරුව අතේ තියාගෙන අවසාන මොහොතේ චතුමදුර ටිකක් වළඳලා තමයි ලෝසක තිස්ස හාමුදුරුව පිරිනුවන් පාන්නට අවස්ථාව සැලසුමේ අවසාන දාන වේල සරියුත් හාමුදුරුව අතින් තමයි පිළිගන්නේ. ඉතින් මෙච්චර මෙහෙම බරපතල තත්වයක් ඇති වුණේ මොකක් නිසාද? රහත් වෙන්න සුදුසුකම් තිබියදී. පෙර භවයක උන්වහන්සේ පන්සලක ප්‍රධාන හාමුදුරුව. එතකොට රහතන් වහන්සේ නම අරහත්ත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කළා දැන් මම එක තැනක ඉන්න අවශ්‍ය නැහැ මං ගමින් ගමට ගිහිල්ලා මහ ජනතාවට උපකාර කරන්න ඕන කියලා එක ගමක එක දවසක් දෙකක් ඉන්නවා තව ගමක තව දවසක් දෙකක් කොහොම හෝ සංචාරක භික්ෂුවක් හැටියට මහ ජනතාවට ධර්ම මාර්ගය පෙන්වා දෙමින් මේ හාමුදුරුවෝ වෙනමකට මේ ගම්මානයටත් ආවා දායකයෝ බොහෝම පැහැදිලා පන්සල තියෙන තැන පෙන්වුවා ඊට පස්සේ මේ හාමුදුරුවෝ පන්සලට ගියා ඊට පස්සේ ඉතින් අර පන්සලේ ලොකු හාමුදුරුවෝ බොහොම සාදරයෙන් පිළි අරගෙන ඊට පස්සේ මේ හාමුදුරුවෝ ලොකු හාමුදුරන්ට වන්දනා කරලා ඊට පස්සේ උන්වහන්සේට වැඩ ඉන්න කුටියකුත් දුන්නා. පස්සේ දැන් ඔන්න හවස් වෙනකොට ගමේ දායකයෝ කීප දෙනෙක් ආවා. ඇවිල්ලා කරලා මේ ස්වාමීනි අද අර ආගන්තුක හාමුදුරුවක් වැඩිය නේද? ඔව් අර ආවාසෙ ඉන්නවා කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා. කිව්වට පස්සේ දැන් දායකයෝ බොහෝම අර ආගන්තුක හාමුදුරුවෝ ගැන වර්ණනා කරනවා. දැන් ගිලක්පස ආදියත් හදාගෙන ඇවිත්. දැන් පන්සලේ හාමුදුරුවෝ කල්පනා කළා දැන් මේ පන්සලේ මේ හැමදාම ඉන්නවා මේ දායකින්ට හවසට ගිලම්පස ටිකක් හදාගෙන පන්සල් යන්න ඕන හාමුදුරුවෝ මේට ගිලම්පස ටිකක් ලැබුණා. ඒ මොකුත් කතාවක් නැහැ. දැන් මේ අද මේ ආගන්තුක හාමුදුරුවෝ අපෙන් පස්සේ ඉක්මනට දැන් මේ ගිලම්පසත් හදාගෙන උන්වහන්සේගේ වර්ණනා. දැන් ජීවිත කාලේ මේ මිනිසුක වැඩ ටික කරලා දෙන්නේ මම ඒ ගැන ඇගීමක් නැහැ. දැන් අර ආගන්තුකෝ වැඩි හාමුදුරුවෝ ගැන තමයි හැමෝම උනන්දු වෙන්නේ. කියලා අර හාමුදුරන්ට පොඩි හිතේ ගැටුමක් ඇති වුණා. ඊට පස්සේ දැන් ගිලම්පසත් පූජා කරලා දායකයෝ කිව්වා ස්වාමීනි හෙට අපේ ගෙදරට දානෙට වඩින්න ආගන්තුක හාමුදුරුවොත් එක්කලා. ඊට පස්සේ දැන් ලොකු හාමුදුරන්ට තවත් හිතට කෝපයක් ඇති වුණා. ඇති වුණාට පස්සේ දැන් හවස අර ආගන්තුක වැඩි හාමුදුරුවෝ පන්සලේ ලොකු හාමුදුරුවන්ට වන්දනා කරන්න බැලුවට උන්වහන්සේ වන්දනා කරන්න ඉදිරියට ආවේ නැහැ. උන්වහන්සේ කුටියට වෙලා සද්ද නැතුව හිටියා දොර වහගෙන. පස්සේ ඉතින් ආගන්තුක හාමුදුරුවෝ කල්පනා කළා මම මොකුත් වරදක් කළේ නැහැ. ඉතින් මොකක් නිසා උන්වහන්සේ එහෙම හැසිරුණාද දන්නේ. ඉතින් උන්වහන්සේ තමන්ගේ කුටියට ගියා. සැතපෙන්න. ඊට පස්සේ දැන් පහවදා උදේ දානෙට යන්න ඕන. දානෙට යන්න දැන් gediya ගහන්න ඕන. gediya ගැහුවොත් ආගන්තුක හාමුදුරුවෝ අවදි වෙනවා. ඒතර gediya නොගහ ගියොත් තමන් චාරිත්‍රය ඉටු කළේ නැතුව වෙනවා. ඒ නිසා අර පන්සලේ ලොකු හාමුදුරුවෝ මොකද කළේ? අර මේ gediya ළඟට ගියා. gediya කියලා කියන්නේ ඉස්සර කාලේ තිබුණා ලී කොටයක් මැද්දෙන් හාරලා තව ලීයකින් තට්ටු කරන්න. ඩොඩ් ඩොඩ් ගාලා ඔය ආරණ්‍ය වල තියෙන. එහෙම නැත්තම් සීනුව. එතකොට දැන් අර gediya ළඟට ගිහින් හිමින් සැරේ නිය පොත්තෙන් කීප විටක් තට්ටු කළා. සද්දේ ඇහෙන්නේ නැතිව. එහෙම තට්ටු කරලා වල උන්වහන්සේ පාත්‍රය හොදගෙන වැඩියා අර දායකයාගේ ගෙදරට. දැන් දායකයා හොව ස්වාමිනී කෝ ආගන්තුක හම්බ ආගන්තුක හාමුදුරුවෝ තමයි දැන් ඔයගොල්ලෝ ඊයේ ගිලම්පසේම හදලා දුන්නානේ අන්න ගිලම්පසේම වළඳලා දැන් පැත්ත වැටලා තාම නිදි මං ගෙඩියක් ගැහුවා ඒත් උන්වහන්සේ අවදි වුණේ නැහැ. ඉතින් මං පාත්‍රය අරගෙන ආව දවල් වෙන නිසා. අනේ එහෙනම් උන්වහන්සේ මේ දුර බැහැර වැඩලා මහන්සි නිසා වෙන්නේ නැති ඔබ වහන්සේ වැඩ ඉන්න කියලා දැන් අර පන්සලේ හාමුදුරුවන්ට දාන ටික පිළිගන්නලා වළඳලා ඉවර වුණාට පස්සේ උන්වහන්සේගේ පාත්‍රය හොදලා ඒකට හොඳට පිරිසිදු කරලා ඒකට ආයෙ දාන එකක් බෙදුවා. බෙදලා වෙලා පන්සලේ හාමුදුරුවන්ටම දුන්නා. අනේ ස්වාමීනි අර ආගන්තුක හාමුදුරුවෝ දුර ඉඳලා වැඩපු නිසා උන්වහන්සේ වෙහෙසටපත් වෙලා නිින්ද ගිහිල්ලා ඇති. මේ මේ දානි පාත්‍රය උන්වහන්සේට ගෙනිහින් දෙන්න කියලා. දැන් පන්සලේ ලොකු හාමුදුරුවෝ කල්පනා කළා. දැන් මේ සංඝයා වහන්සේ මෙතනින් පන්න ගන්න ඕන නිසා ගෙන්නගෙන ආවෙත් නෑ. දැන් ඒ භික්ෂුවට දැන් දානෙ ගෙනියන්නත් මට සිද්ධ වුණා කියලා හොඳටම හිතේ ගැටුම ඇති කරගෙන දැන් මොකද්ද කරන්න කියලා බලබලා ගියා මේක කොහෙට හරි හැලුවොත් එතනට සත්තු එකතු වෙනවා ඊට පස්සේ වතුරකට හැලුවොත් ඒකේ තෙල් මතු පිට පාවෙනවා ඒ නිසා කොහොමද දැන් මොකද්ද කරන්න කියලා බලබලා යනකොට හේනක් ගිනි තියපු තැනක අඟුරු ගොඩක් මතුවලා පෙනෙනවා ඊට පස්සේ මේ හාමුදුරුව කල්පනා කළා හොඳම දේ තමයි අර අඟුරු ටික දීයකින් එහාට මෙහාට කරලා අර දානේ පාත්‍රයේ එතනට හලලා අඟුරු වලින් වහලා තියලා පාත්‍රය අරගෙන පන්සලට ගියා. ගිහිල්ලා බැලුවා අර හාමුදුරුවෝ තාමත් කුටිය ඇරලා නැහැ. මේ හාමුදුරුවෝ අපවත් වෙලාද කියලා තට්ටු කළා තට්ටු කළා නැහැ. ඊට පස්සේ දැන් දොර ඇතුල් පැත්තෙන් අගුල දාලා තියෙන්නේ එතන පිටින් අරින්න බෑ. තල්ලු කරලා කොහොම හරි අගුල කඩලා දොර ඇරලා බලනකොට අර හාමුදුරුවෝ ඇතුලේ නැහැ. ජනෙලුත් වහලා දොරවලුත් වහලා ඇතුලේ වහලා තියෙන්නේ පිටින් නෙමෙයි. ඒතකොට මේ හාමුදුරුවෝ මේක ඇතුලේ ඊහවස හිටියා. දැන් නැහැ. දැන් ඒ සිද්ධියත් එක්කලා පන්සලේ හාමුදුරන්ට කල්පනා වුණා මේ 이르දි බල සම්පන්න රහතන් වහන්සේ නමක්ද එහෙනම් මේ වැඩ හිටියේ. එතන ඉඳන් උන්වහන්සේට ලොකු පසුතැවීමක් ඇති වුණා. මෙහෙම කෙනෙකුටද මම මේ අපරාධය කළේ. ඉතින් මේ අකුසල කර්මය කොච්චර බලවත් වුණාද කියනවනම් උන්වහන්සේ එතන ඉඳලා ගෞතම බුද්ධ ශාසනය දක්වා උපදින උපදින මනුෂ්‍යාත්මවල යක්ෂ, പ്രേත, තිරිසන් කවර ආත්මයක උපන්නත් කිසිදාක කුසගින නිවෙන්නට ආහාරයක් ලැබෙන්නේ ඊට පස්සේ මනුලෝ ඉපදුනා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දුප්පත් පවුලක ඒ ගමේ පවුල් දහසක් ඉන්නවා කුලී වැඩ කරලා ජීවත් වෙනවා. මේ පවුල් දහස එක් පවුලක මවගේ කුසේ පිළිසඳගත්තු දවසේම දහසක් පවුල් වලටම කුලී වැඩ නැති වුණා. ඊට පස්සේ මිනිස්සු කල්පනා කරා කවුරු හරි කාලකන්ණියෙක් අපි අතරට ඇවිත් ඇති කියලා ඒ අය බුද්ධිමත්ව අර පවුල් දහස 500 500 දෙකට බෙදුවා. දෙකට බෙදුනට පස්සේ මේ අම්මයි තාත්තයි ඉන්න පවුල් 500 හැර අනිත් 500ට යලි රස්සාව ලැබුණා. ඊට පස්සේ මේ 500 දෙනා කල්පනා කරලා එහෙනම් කාලකන්ණියා ඉන්නේ අපි අතරේ ආයෙත් සැරයක් මේ අයත් පවුල් 250 250 දෙකට බෙද. ඊට පස්සේ එක කණ්ඩායමකට ලැබුණා අර අම්මයි තාත්තා ඉන්න කණ්ඩායමට නෑ. මෙහෙම මෙහෙම දෙකට බෙදලා දෙකට බෙදලා අන්තිමට මේ දරුවා පිළිසඳගත්තු මවයි පියයි පමණක් ඒ පවුල පමණක් අන්තිමට වෙන් වුණා. වෙන් වුණාට පස්සේ අර තාත්තා මොකද කිව්වේ? නුඹ නිසා මට දුක් විඳින්න බෑ. ඔබ පුළුවන් හැටියට ජීවත් වෙනින් කියලා බිරිඳට කියලා ඔහුත් අර අනිත් කණ්ඩායමට එකතු දැන් අර මව නොවිඳිනා දුක් විඳලා අර දරුවව බිහි කළා. බිහි කරාට පස්සේ දරුවා ඔසවාගෙන ගියොත් ඉඳුල්පත් ටිකක්වත් හම්බ වෙන්නේ නැහැ. බැනුම් අහගෙන එන්නට වෙන්නේ. දරුවා කොතනක හරි තියලා ගියොත් වළඳක් පිඟානක් හොදලා ඉඳුල්පත් ටිකක් හරි කන්න පුළුවන්. මේ විදිහට අවුරුදු 7ක් මුළුල්ලේ නොවිඳිනා දුක් විඳින්මින් අර දරුවා පෝෂණය කරලා අවුරුදු 7 සම්පූර්ණ වුණාට පස්සේ භාජනයක් අතට දීලා මහමග තියලා පුතේ දැන් ඉතින් මට නුඹ නිසා තවත් දුක් විඳින්න බෑ පුළුවන් හැටියට ජීවත් වෙන්න කියලා අම්මක් සැඟවිලා ඉවත් වෙලා මේ දරුවා යන යන තැනින් බැනුම් අහනවා ඊළඟට පහර කනවා කිසිවක් කැමට හම්බ වෙන්නේ අන්තිමට පිළිකණුවල ඉඳුල් වීසි කරන තැන්වල පිඟන් වලන් හොදලා වතුර වීසි කරන තැන්වල බත් ඇට අහුලමින් අනුභව කරලා මිහි පිට ප්‍රේතෙක් වගේ ඇට සැකිල්ල විතරයි මෙහෙම තන තන ඇවිදගෙන යනකොට තමයි සරියුත් මහරහතන් වහන්සේ පිණුසිඟා වඩින්ද මේ තනත්තව දැකලා උන්වහන්සේ බැලුවා මේ කෙබඳු කෙනෙක්ද කියලා බලනකොට දැක සසරේ මහානදම් පුරලා විදර්ශනා වඩලා මනස දියුණු කරපු කෙනෙක් මේ භවයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා තියෙනවා. රහත් වෙන්න තරම් සුදුසුකම් තියෙනවා. ඊට පස්සේ සරියුත් හඳුරු කතා කළා පැවිදි වෙන්න කැමති. ස්වාමීනි අපි වෙන්න උන් කවුද පැවිදි කරන්නේ? එන්න මම පැවිදි කරන්නම් කියලා සරියුත් හඳුරු පැවිදි කළා මහාන වුණා කියලත් අර කර්ම වේගයේ යටපත් උනේ නැහැ. ඒක ඒ විදිහෙන් තව තුනක් පිරිනිවන් පාන මොහොත දක්වා. ඉතින් මේ විදිහට මසුරුකම ආවාසමච්චරිය කුලමච්චරිය. තමන්ගේ පන්සල තමන්ට නැති වේවි, තමන්ගේ දායක කණ්ඩායම් තමන්ට නැති වේවි. ඒගොල්ලෝ වෙන හාමුදුරනමක් ගැන පැහැදුනොත් මට ලැබෙන ලාභ සත්කාර නැති වේවි කියලා ඒ විදිහට ආවාසය පිළිබඳ කුලය පිළිබඳ ඇති වෙන මසුරුකම තාමත්ම බරපතල අකුසලයක් හැටියට සසර ගමනේ ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මසුරුකම තරම් ආදීනව සහිත දෙයක්. ඉතින් ගිහියන් සම්බන්ධව කතා කරනකොට නායක හඳුරු මෙතන පැහැදිලි කරනවා ගිහියා තමන්ගේ නිවස තමන් වියදම් කරලා හදාගෙන තියෙනවා. ඒ නිසා ඒ තමන්ගේ ගෙදරට වෙන අය වැද්ද ගන්න ඕන කියලා නියමයක් නැහැ. තමන්ගේ නිවසේ තමන්ට අවශ්‍ය විදිහට තමන් සුරක්ෂිතව ජීවත් වෙනවා. හැබැයි තමන්ගේ නිවසේ තවත් අයට අයිතියක් තියෙනවා. අපි හිතමු මහ ගෙදර. එතන දරුවෝ කීප දෙනෙක්. ඒතකොට එක්කෙනෙකුට ඒක අයිති වෙනවා. ඒතකොට අනිත් අය එනවටවත් කැමති වෙන්නේ නැත්තම්. ඒ තියෙන දේවල් පාවිච්චි කරනවට දකින්නටවත් කැමති වෙන්නේ නැහැ. එතනදි ගිහියාටත් ආවාස මච්චරිය ඇති වෙන්නට පුළුවන් කියන එක නායක හඳුරෝ මෙතනදි පැහැදිලි කරනවා. ඒ වගේම ගිහියාට උනත් පොදු දේවල් පරිහරණය කරන. දැන් පැවිද්දා පන්සල හැටියට පාවිච්චි කරන්නේ පොදු සම්පතක්නේ, පොදු දේපලක්නේ. ඒ වගේ ගිහියාටත් සමහරලාට පොදු සම්පත්, පොදු දේපල උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ආයතනයක. ඒ ආයතනයේ Taman නිලයක් දරනවා. එතකොට මේ නිලය කියලා කියන්නේ ස්ථාවර එකක් නෙමෙයි. ඔහු මේ ආයතනයේ ඉන්න තාක්කල් ඒ නිලය දරනවා. හැබැයි ඒ පිළිබඳව මසුරුකම් මෙතනට වෙන කෙනෙකුට එන්න නොදී වෙන කෙනෙකුට එයි කියන බයෙන් එතකොට අනිත් අයගේ සුදුසුකම් ඇති කරගන්න ඉන්න නොදී, ඒගොල්ලන්ට විභාග සමත් වෙන්න නොදී, ඒගොල්ලන්ට පරීක්ෂණ වලින් ඉහළට එන්න නොදී, ඒගොල්ලන්ට පෙස්සන් ගහමින්, ඒ එන මඟ කප්පාදු කරමින් අනිත් අයට කේලම් කියමින් බොරු කියමින් මෙහෙම කරන අවස්ථා අපි දකිනවා ගිහියන් හැට. එතකොට ඒ මොකක්ද? අර තමන්ගේ තනතුර පිළිබඳව තමන්ගේ ආයතනය පිළිබඳව මසුරුකම. එතකොට ඒ ආයතනය තවත් අයට වැඩට එන්න ඒ තනතුර දරන්න විවෘත හැකියාවක් තියෙනවා. හැබැයි තමන් එතනට ගියාට පස්සේ ආ එතනින් එහාට වෙන කාටවත් එන්න නොදී. ඉතින් මේ తত্ত্বය අද බොහෝ තැන්වල අපි දකිනවා. ආයතනවල පමණක් නෙමෙයි රටේ දේශපාලන පසුබිම තුල උනත් දකිනවා තව කෙනෙකුට වැඩෙන්න දෙන්නේ නැහැ. කප්පාදු කරනවා. Tamange මට්ටමට එන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට බලය, ශක්තිය, දැනුම, හැකියාව හදාගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කප්පාදු කර කර විනාශ. එතකොට අර ඉහළ ඉන්න පෙළ නැති වුණාට පස්සේ දෙවනි පෙළක් නැහැ. එතකොට දේශපාලනය සඳහා පරිණත වෙච්ච දෙවනි පෙළක් හදන්නේ නැහැ. හැමතිස්සෙම කප්පාදු කරලා විනාශ කරනවා. ආයතනවල මේ මූලික නැති වුණාට පස්සේ ඒක පවත්වගෙන යන්න දෙවනි පෙළක් හදන්නේ නැහැ. එතකොට පන්සලක වුණත් සමහර වෙලාවට ඇතම් නායක හාමුදුරු මේක දුරදිග බලලා දෙවනි තුන්වෙනි පෙළක් පවා හදනවා දැන් අපේ පන්සලේ නායක හාමුදුරුව මේ වෙනකොට පළවෙනි දෙවනි තුන්වෙනි පෙළක් පවා හදලා තියෙන්නේ මේ ආයතනය දිගින් දිගට ධර්මානුකූලව පවත්වාගෙන යන්න මේ ශාසනික ප්‍රතිපදාව තුල. හැබැයි සමහර තැන්වල අපි දකිනවා එහෙම සැකසෙන්නේ නැහැ. නායක හඳුනාපත් වුණාට පස්සේ ඊට පස්සේ ඉන්න අය කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කොහෙ යනවද නිනව් නැහැ. ඇයි එහෙම දෙවැනි පෙළක් හදලා නැහැ. ඇයි ඒවට මේ මසුරුකම ආවාස මච්චරිය කුල මච්චරිය මේවා විශේෂයෙන් බලපානවා. ඉතින් ඒ නිසා මේ මසුරු බව මූලික වශයෙන් ඊතරම් අනර්ථකාරී තත්වයක් ලෝකෙට ඇති කරන්නේ ඒක තමන්ගේ මනස තුලයි ඇති වෙන්නේ හැබැයි ඒක අනුන්ගේ සම්පත වළක්වන ඒ වගේම අනිත් අය දෙන දේ නවත්තන කදරිය වගේ මට්ටමකට ආවට පස්සේ ඒක ඉතා බරපතල විදිහට ලෝකෙටත් අනතුරු කරන්න සමත් වෙනවා. ඉතින් ලෝකෙට අනතුරු කළත් නොකළත් මසුරු බව අකුසල චෛතසිකයක් හැටියට තමන්ගේ හිත විනාශ කරන්නට බලපානවා. ඉතින් අපි අද කතා කළේ මච්චරිය පිළිබඳව එක කොටසක් පමණයි. තව අපිට කතා කරන්න තියෙනවා කුල මච්චරිය, ලාභ මච්චරිය, වර්ණ මච්චරිය, ධම්ම මච්චරිය කියන මේ කාරණා ටික අපි ලබන සතියේ මේ පිළිබඳව තව ටිකක් කතා බහ කරමු.